Blessed කාට තේරුම් යන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විවිධ ආකාරයෙන් ඒ පටිච්ච සමුප්පාද ධර්මය විස්තර කරනවා. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් විස්තර කරද්දී කරන්නේ ඒක ඒ ආකාරයෙන් තේරුම් ගන්න මහසි ගැනීමයි. දැන් බලන්න සාමාන්‍ය ජීවිතයේදී අඳුම් ගන්න යනවා. විලාසිතාව ඔබ තෝරලා දෙනවද අඳුම් මානය හදනවද? අඳුම් මානය හදලා විලාසිතාව ඉල්ලලා තියෙනවා. ඔබ ගිහින් ඔබේ විලාසිතාව තෝරගෙන ඒකේ තියෙන වාචුවක් ඒකෙම එල්ල ගන්නවා. විලාසිතාවේ මේ කොලරික වැඩි, මේ කැලල වැඩි කියලා බාස් කරනවාද? ඒක හිමම පුළුවන් පරව ගන්න. ධර්මය අහනකට තමයි මේක අඬු අඬු වැඩි, අඬු දීගයි පේන්න ගන්නේ. දැන් මොනවා හරි කෑමක් හදලා කවුරු හරි කියනවා මේ විදිහට කන්න. කිසි වගක් හොයන්නේ නැතුව අපි එකෙන් කරනවානේ. කරන්නේ අපි එහෙම. එහෙම මේක අපි ඉමිටේට් කරනවානේ. එතකොට බුදුරජාන් වහන්සේ පටිච්චසමුප්පාදේ මේතන එක විදිහකට දේශනා කරනවා. තව තැනක තව විදිහකට දේශනා කරනවා. තව තැනක තව විදිහකට දේශනා කරනවා. ඒකට හරියට දෙනවා. ඒ මොකද අපිට එහෙම වෙන්නේ? අරවා අපි පිළි අරගෙන තියෙනවා ආන්දේ වගේ කරන්න. මේක අපි පුරුදු වෙලා තියෙනවා සැක කරන්න. අන්න ඒකෙන් තමයි ඒ අරුබුදේ එන්නේ. දැන් බලන්න හැම දෙයක් ගැන මෙහෙමයි. දැන් අපි බඩුවක් ගන්න ගියොත් කවුරු හරි කියනවා මේ මේ පැත්තෙන් ඇතුළු වෙන්න අර පැත්ත යන්න. අපි අපෝරුවට යනවා ප්‍රශ්න කරන්නේවත් නැහැ. කනකට ඔයා මේ මේකට සෝස් ටිකක් මෙතනින් දාගන්න. අපි එතනින්ම දාගෙන කනවා මේ විදිහට. ගෑරපු මෙල්ල කන්නගෙන අපි අතින් කන්න. ඒක ඇල්ලම කනවා. මොකද මේ අපි මේ විදිහට බාහිර ලෝකේ තියෙන දේවල් ද විලාසිතා ගත්තොත් ඔය පැචස් දාපු කල්සන් මොන්නේ නෝ. ඒ මොනවදනෝ. එතකොට අපිට පේන්නේ මොකක්ද ඒකේ? දැන් හිටපු ගමකට පේන සායවල සායවල නෙමෙයි. ඒ මෙන් එල්ලේ. ලස්සන්ට ඇඳගෙන යනවා. දැන් ඒක ගනිද්දි මේක කැතයිනේ මේක ගැළපෙනවද? එහෙමවත් හිතන්න අපි පෙළඹෙන්නේ නැහැ. බලන්න ඉච්ඡර අනුකරණයකට පුරුදු වෙච්ච අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී වචනයක් කියනවා වෙනකොට අපි මහා පඬිතුය වගේ මහා අපින්කම් අපි නිෂ්පාදනය කරපු එකක් වගේ ප්‍රශ්න කරන අය මට වැඩිපුර හම්බෙලා තියෙන්නේ ඒකෙදී ශාස්ත්‍රුන් වහන්සේ මේ දේශනාව මේ පිරිසකට කරන එකක්. දැන් අපි අහපු එක එක දේශනා එක එක පිරිස් වලට කරපු දේශනා. එතකොට මේ පිරිසට මේ දේශනාව මේ විදිහටම අවබෝධ වෙනවා. ඊළඟ පිරිසට කරනවා. ඉතින් මේ මිනිසුන්ගේ විවිධත්වයට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විවිධ විදිහෙන් දේශනා කරනවා. අපි නියතමානී වෙන්න ඕනේ එතන ඉන්න. ඒ විවිධත්වය හඳුන ගන්න. ඒ විවිධත්වය තේරුම් ගන්න. ඒ ලෝක විවිධත්වයත් ඒක ඒ විදිහටම පිළිගන්නවා. ධර්ම විවිධත්වය පිළිගන්න අපිට නිහතමානිකම නැහැ. මම කිව්වේ ඔබට නැහැ කියලා නෙමෙයි. මේ ලෝක තමයි මා පොදු වශයෙන් අපිට දකින්න ලැබෙන දේ. ඒ නිසා ධර්මයේදී මේ විවිධත්වයේ දකිද්දී ඔබ තේරුම් ගන්න ඕනේ මේ දැන් අපි මේ එකම පිරිසකට එකම විවිධ දේශනාවක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ එකම පිරිසකට නෙවෙයි මේ දේශනාවක් කළේ. සමහර විට සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනාවක් කරනවා. මොන එක? එහෙමම සංඝ පිරිස දරා ගන්නවා. ඊට පස්සේ වෙන පළාතක වැඩ සිටි ස්වාමීන් වහන්සේලා වඩිනවා. උන්වහන්සේලාට පටිච්චසමුපාද වෙන ආකාරයකින් දේශනා කරනවා. ඒක තමයි ශාස්ත්‍රෘත්වය කියන්නේ පාඩම් කොල්ල කියන එකක් කියන්නේ. අපිනේ මේ පාඩම් කර කර ඔක්කොම කරගන්නේ. ඉතින් මේ නිසා මේ ධර්මයේ ඉගෙන ගැනීමෙදී ශාස්ත්‍රුන් වහන්සේව අඳුන ගන්න ඕනේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ වඳුනගත්තොත් තමයි අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ. දැන් මොන්න බලන්න කොණ්ඩ මොස්තරේනවා. ඔය දෝෂියක විතර දා ගන්න මේ ස්පුරුදු වෙලා තියෙන මේ රටේ. ඒක එහෙම කරනවා අපි අය. කොණ්ඩේ සම්බ පාට කරනවා එහෙම කරනවානේ. එතකොට බලන්න මේ වගේ දේවල් අපි ඒ විදිහටම කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක හිවිල්ල, බැලිල්ල, කල්පනා කෙල්ල මොකවත් නැහැ නේ. හැදුණු කේමනේ. එතකොට මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මම දැක්කේ ධර්මයට විතරයි ඒ විදිහට හිතන්න ශක්තියක් නැත්තේ. ඒකට හේතුව තමයි අරවා කෙරෙහි අපි දෙපාරක් හිතන්නේ නැතුව විශ්වාස කරනවා. බේත් වර්ගත් එහෙමයි. නමුත් ධර්ම කතා වෙනකොට ඊට වඩා වෙනස්. බුදුරජාණන් වහන්සේට වඩා එයා තමයි දන්නේ. එතකොට මේ අඩුව කියනකන් අපිට ධර්මයේ අවබෝධ වෙන්නේ ඉතින් ඒ අඩුව අපි දුරු කරගන්නේ ශ්‍රද්ධාවට කමිලා. ඒ අඩුව අපි සම්පූර්ණ කරගන්නේ. ශ්‍රද්ධාවට ආපු කෙනෙක් ඒ බුද්ධ දේශනාවල් දේශනා කළා කියෙද්දි දැන් ඔබට විශේෂයෙන්ම දැන් අපි කියනකට ඔබ විකහා ගන්නවා. සමහර විට ඔබට මේ පණිවිඩේ මම කියනකට ඔබේ හිතට ගියොත් ඔබට මේක මතක් වෙන්නේ කොහොමද? ඥානදාඳුර අහම කිව්වා. වැරදුනේ එතකොට. දැන් අපි සාමාන්‍ය සූත්‍ර දේශනාවේ නම කියලා මේ අසවල් දේශනාව අසවල් තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා කියනවා. නමුත් ඔබට මතක හිටින්නේ එහෙම නෙමෙයි. ඥානන් හඳුරු මෙහෙම කිව්වා. එතන වැරදි. ඉතින් ওই වැරදි හරිගස්සගෙන තමයි අපිට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද ධර්මයේ ඉගෙන ගනිද්දී බොහෝ දෙනෙකුට ප්‍රශ්න ඇති වෙන්නේ සමහරවිට ඇති වෙන ප්‍රශ්න. ඒ කියන්නේ ධර්ම ඉගෙන ගනිද්දී අපිට ඇති වෙන්න ඕනි ප්‍රශ්න නෙමෙයි අවබෝධයයි. ධර්ම ඉගෙන ගනිද්දී ප්‍රශ්නය තියෙනවා කියන්නේ අවබෝධ කරගන්න ඕනේ කාරණේ එනකොට ඒක අතහැරලා වැටහිච්ච නැති කාරණේ අල්ලගෙන හිතේ තියන එක කියන එකයි. එතකොට අන්තිම ධර්ම අහලා ඉවරුනාට පස්සේ අවබෝධ වෙච්ච දෙයක් නැහැ. වැටීච්ච නැති කාරණේ විතරක් තියෙනවා. ඊට පස්සේ කියනවා මම දේශනාව ලැබුවා මට අතන ප්‍රශ්නයක් තියෙනවා. අහපු දේ මොකක්ද කියලා විස්තර වශයෙන් දන්නේ නැහැ. එයා දැන් එයාට මතක තියෙන්නේ ප්‍රශ්න විතරයි. බලන්න බොහෝ දෙනෙකුට වෙන්නේ නැද්ද කියලා. අන්තිමට අවබෝධ කරගන්න එකක් නෑ. ධර්මය අහන්න ඕනේ අවබෝධ කිරීම පිණිසයි. එතකොට මේ ප්‍රශ්න කියන එක ධර්මයේ තුලින් එනවා නම් මේක මට හරි ගැටලුවක්. ඒක වෙන්න බැරි එකක්. ධර්මයේ කර යනවා නම් වෙන්න ඕනේ තියෙන ප්‍රශ්න නැති වෙන එකයි. නමුත් ධර්මය අහනකට මේ ප්‍රශ්න ඩබල් වෙනවා නම් අහපු පිළිවෙලේ මොකක් හරි දෝෂයක් තියෙනවා. මොකද ධර්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා එකක් ගන්න කියවලා බලන්න ඔබ ඉඳ ලැබෙන වෙලාවට ඒ දේශනාවල් අවසානයේ අහගෙන හිටපු කෙනා කියනවා ස්වාමීන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි වහපු දෙයක් ඇරියා වගේ ඊළඟට යට යටට හරෝප එකක් උඩට රේ වගේ. අපි වань කියන මේක අනිත් පැත්ත. වාහකයක තවත් එළුවා වගේ. එක්ක නැති ප්‍රශ්නයක් ආවා කියනවා. එතකොට තේරුම මොකද්ද? අහපු කලාව වලදී ධර්මයේ ශ්‍රවණය කිරීමේදී මම මේකේ පොඩි දෙයක් හරි අවබෝධ කරනවා කියන අදහසින් තමයි දැන් මම නම් මේ සූත්‍ර කියවන්නේ මේ විදිහට මම මේ සූත්‍ර කියන්නේ මට මේකෙන් දශමයක් හරි අවබෝධ කරගන්න තියෙනුනේ ඇති කියන අදහසින් ප්‍රශ්න හොයන්න මම බුද්ධ දේශනා කියවන්නේ මම කියවන්නේ මට අවබෝධ කරගන්නයි ඒතකොට ඔබ ධර්මය අසන්න ඕනේ ප්‍රශ්න හදා ගැනීමට නෙවෙයි. ධර්මය අසන්න ඕනේ ඒ අහන දේ මට කොතනින්ද අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒකේ දශමයේ කරේ අවබෝධ වුණා නම් ඔබ අහපු දේ ඔබට චුට්ටක් තේරෙනවා. ඒ අහපු දෙයින් ඔබට ප්‍රශ්නයක් මතුණා කියන්නේ ඔබ ආගෙන ඉන්නකොට මොකක් හරි පැලවිලා ගිය ඔබේ ප්‍රශ්නයකට ඒක. ඊට පස්සේ ඔබේ හිතේ ඒක විතරක් වැඩ කරනවා. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේ ප්‍රශ්න උපදවා ගන්නවා කියන එක නෙවෙයි. ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ අවබෝධ කරනවා කියන එකයි. ඉතින් ඔය අදහසට එන තුරාවට අපිට මේ ධර්මයේ මේ කණේ වෙතිලයයි හිතට යන්නේ. ඉතින් ඒ නිසා අපේ කුසලතාවයේ අඩුකම තමයි මේ ධර්මය අවබෝධ කරගන්න අපිට තියෙන විශාලම බාධා වෙලා තියෙනවා. බොහෝ දෙනෙකුට ගියයට උතර නෙමෙයි. සෞදියට තියෙනවා. ඉතින් ඒ නිසා ධර්මය අවබෝධ කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ දේශනාවකට සවන් දීමේදී ඔබ හිතේ ඇති කරගන්න ඕන අදහසක් මට මේකෙන් ටිකක් හරි අවබෝධ කරගන්න නැත්නම් ඒක මගේ ජීවිතයට කොච්චර ලාභයක්ද අන්න එතකොට පොඩ්ඩක් හරි මෙයා තේරුම් ගන්නවා එහෙම මේක වෙන්නේ අර වැඩසටහන් වල ගියාම මගෙන් අහන සමහරු ධර්ම සාකච්ඡා ඇත්තෙන්ම මම ධර්ම සාකච්ඡා කරන්න කැමතියි නමුත් වර්තමානයේ තියෙන ධර්ම සාකච්ඡා නෙමෙයි කිසිම කමකට නැති ප්‍රශ්න අහනවා නිකංකාලනා මහාරිම කැමති කිසිම වැදගත් වෙන කිදීවල් පටලෝ පටලෝ පටලෝ පටලෝ පටලෝ අහනවා තමන්වත් දන්නේ මේ අහසි අසීක සුදුසුද මොකද්ද මම මේ අහන එකේ අර්ථය මේක ප්‍රයෝජනයක්ද දන්නේ ඔහි අහනවා කිත්ත වෙලා මට තියෙන මේ සාකච්ඡා එතකොට ඒක තමයි දැනට අපේ තියෙන ප්‍රසන්ට් කන්ඩිෂන් එක. අපි බලමු එතනින් ගොඩ යන්න පුළුවන්ද කියලා. අද අපි ඉගෙන ගන්නේ උපනිෂ සූත්‍රය. මේ දේශනාව සංයුක්ත නිකායේ දෙවෙනි කොටසේ ඒ කියන්නේ පටිච්චසමුප්පාදය ගැන විස්තර වෙන කොටසේමයි තිබෙන්නේ. උපනිෂ කියලා කියන්නේ උපනිශ්‍රය. උපනිශ්‍රය කියන්නේ උපකාර වන දේ. යම් කිසි දෙයකට තව දෙයක් උපකාර වෙනවනම් ඒකට කියනවා උපනිශ්‍රය වෙනවා කියලා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත්නුවරදී සවැත්නුවරදී කියන අපිට මතක තියෙන්න ඕනේ සවැත්නුවරදී කියන්නේ මේ ජීතවනාරාමේදී ඥානතෝහං වික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්නේ ප්‍රකාශයෙන් මහණෙනි මේ කෙලිස් ගෙවිලා යනවා, ක්ෂය වෙලා යනවා කියලා කියන්නේ මං දන්න කෙනාට. දකින්න කෙනාටයි. නොවජානතු නොවපස්සතු. නොදකින නොදන්නා කෙනෙකුට මම ඒක කියන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හැමතැනම දන්නා දකින අයට නිසා මාර්ගඵල අවබෝධයේ දේශනා කරන්නේ නොදන්නන දකින්නයිට නෙවෙයි. දන්නා දකින්නයිට. දැන් මෙතන ආසවාන කයන් වදාම කියලා කිව්වේ අරහත්ත්වය. තිය මහණෙනි මේ නිකෙලිස් භාවයට පත්වීම ආශ්‍රයන් ඡේවිච්ච බව දැන ගැනීම ඒ අවබෝධයේ දේශනා කරන්නේ දන්නේ කෙනාට, දකින කෙනාට, නොදන්න නොදකින කෙනාට නෙවෙයි. මහණෙනි කුමක් දන්න කෙනාටද? කුමක් දකින කෙනාටද මේ ආශ්‍රයන්ගේ ඡේවීම ගැන කියන්නේ? පංච උපාදානස්කන්ධය ගැන දන්න කෙනාට. පංච උපාදානස්කන්ධයේ දකින කෙනාටයි මේ කෙලෙස් නසන්න පුළුවන් කියලා කියන්නේ. එහෙමනම් නිකලෙස් වෙන්න කැමති වෙච්ච ශ්‍රාවකයෝ කුමක් දකින්න මහන්සි ගන්න ඇද්ද? පංච ප්‍රාදානස්කන්ධය දකින්න තමයි මහන්සි අරගෙන තියෙන්නේ. පංච ප්‍රාදානස්කන්ධය දැනගන්නයි මහන්සි අරන් තියෙන්නේ. පංච ප්‍රාදානස්කන්ධයේ අයිති චතුරාර්ය සත්‍යයේ කොයි කොටසටද? දුක්ඛ සත්‍යයට. එහෙනම් දකින්න මහන්සි අරන් තියෙන්නේ මොකද්ද? දුක්ඛ කොහොමද ඉති රූපං මෙන්න මේමයි රූපය මෙන්න මේ ඉති රූපං කියන රූපය කියන්නේ මෙන්න මේකයි කියලා ඒ රූපයේ තියෙන ඇත්ත ස්වභාවය රූපය කියන වචනේ තේරුම රූපපතිටි රුප්පතේති කෝ භික්කවේ තස්මා රූපංති උච්චති මානිනි නැසී වෙනසී යන නිසායි රූපය කියන්නේ එතකොට රූපය කියන එකේ අර්ථය මොකද්ද නැසී වෙනසී යන නිසා සීතලට ගින්නට ඊළඟට වෙන දේවල් වලට මේ රූපේ නැසී වෙනසී යනවා. අපේ රූපේ කන්න නැත්තම් නැසී වෙනසී යනවා. සීතල වැඩි වුණොත් නැසී වෙනසී යනවා. රස්නි වැඩි වුණොත් නැසී වෙනසී යනවා. කාපුගේ දිරෙවි නැත්තම් නැසී වෙනසී යනවා. මේ වගේ නැසී වෙනසී යන නිසා රූපේ කියන්නේ එතකොට අවබෝධ කරගන්නවා මේ රූපේ හටගන්නේ මොකෙන්ද? රූපේ හටගන්නේ සතර මහා ධාතුන්ගෙන් අවබෝධ කරගන්නවා. එහෙනම් රූපය නිරුද්ධ වෙලා යන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද? සතර මහා ධාතු නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා. එයා හොඳට විමසනවා. ආන්න දන්නේ කියන දකින්න කියන රූපය අවබෝධ කරනවා. ඒතර අවබෝධ කරන රූපේ මොන මොකක් කියලාද හේතුඵල ධමයට අයිති දෙයක් හේතු ඇතිවීමෙන් ඇති වෙන හේතු නැතිවීමෙන් නැති යන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මහණෙනි එයා අවබෝධ කරගන්නවා වේදනාව ගැනත් මේක තමයි විඳීම කියලා අවබෝධ කරගන්නවා. සැප විඳීම අවබෝධ කරගන්නවා. දුක් විඳීම අවබෝධ කරගන්නවා මධ්‍යස්ථ විඳීම අවබෝධ කරගන්න මෙන්න මේකයි විඳීම ඊට පස්සේ අවබෝධ කරගන්න මේ විඳීම හටගන්නේ ස්පර්ශය හට ගැනීමෙන් විඳීම හටගන්නේ ස්පර්ශය හට ගැනීමෙන් නම් විඳීම නිරුද්ධ වන්නේ ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා එතකොට විදීම කියන්නේ මේක විදීම හටගන්නේ මෙහෙම විදීම නිරුද්ධ වෙන්නේ මෙහෙම කියලා අවබෝධ කරගත්තා නම් එයා විදීම ගැන සම්පූර්ණයෙන්ම දන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ඒ වගේම දැනගන්නවා සංඥාව. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ඇයින් රූප හඳුනා ගන්නවා ඊළඟට කනෙන් ශබ්ද හඳුන ගන්නවා නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා දිවෙන් රස හඳුන ගන්නවා කයෙන් පහස හඳුන ගන්නවා සිතෙන් මනසින් අරමුණු හඳුන ගන්නවා මේ සංඥාව මේ මේ විදිහක කියලා බුදුරජාණන් වහන්සේ සංඥාව හඳුනා ගන්නවා සංජානාතීති කෝ වික්ඛේ තස්මා සංඥාති උච්චති සංඥා තෝරන බුදුරජාණන් වහන්සේ හඳුනගන්නවා කියන අර්ථයෙන්ුයි සංඥාව කියන්නේ. උන්වහන්සේක පෙන්වා දුන්නේ මිරිඟුවක් වගේ කියලා. දැන් මිරිඟුවක් කියලා කියන්නේ අපිට මේ කොයි විදිහට බැලුවත් ඇත්ත වගේ පේන එකක්. නමුත් ඇත්ත වශයෙන් මේකන තියෙන්නේ ඒ පේන දේ නෙවෙයි. අන්නේ විදිහ තමයි සංඥාවේ ස්වභාවය සංඥාව හටගන්නේ ස්පර්ශය හට ගැනීමෙන් පිළිම වගේ එතකොට සංඥාව හටගන්නේ ස්පර්ශය හට ගැනීමෙන් නම් සංඥාව නැතිවන්නේ ස්පර්ශය නැතිවීමෙන් එතකොට සංඥාව කියන්නේ මේකයි සංඥාව හට ගැනීම කියන්නේ මේකයි සංඥාව නිරුද්ධ වෙනවා කියන්නේ මේකයි කියලා යමෙක් දැකගත්තා නම් අවබෝධ කළා නම් ආන්‍යා සංඥාවතර සම්පූර්ණ දැනගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාර ගැන ත්‍යාය විදියට නෝනින් කල්පනා කරනවා. මෙතන සංස්කාර කිව්වේ ඇහින් රූප දැක්කහම ඒ රූප ගැන ඇතිවන චේතනා. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා වචනය සංචේතනා කියලා. සංස්කාර වලට පාවිච්චි කරපු පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී සංස්කාර වලට පාවිච්චි කරපු වචනේ මොකද්ද? සංචේතනය මතක තියාගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන කියද්දී උන්වහන්සේ තෝරා දීපු වචන. ඒතර රූපයේ අරබ රූපයක් ඇහින් දැක්කට පස්සේ ඒ ගැන ඇතිවන චේතනා රූප සංචේතන. ශබ්දයක් ඇහුවට පස්සේ ඒක නැති වෙන චේතනා සබ්ද සංචේතනා ගඳ සුවඳ දැනගත්තට පස්සේ ඒක නැති වෙන චේතනා ගන්ධ සංචේතනා රස දැනගත්ත රසයක් දැනුණට පස්සේ දිවේ ඒක නැති වෙන චේතනාව රස සංචේතනා කයට ස්පර්ශය වෙනකොට යමක් ඒක නැති වෙන චේතනාව පොට්ටබ්බ සංචේතනා මනසට අරමුණක් ආවම ඒ ගැන කියන චේතනාව ධම්ම සංචේතනා මේ චේතනාවේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේක ඉවරයක් නැති වැඩක් කියනවා මේ චේතනා පහල කර කර අපි මේ සිතින් කයෙන් වචනයෙන් ක්‍රියාත්මක වෙන එක ඉවරයක් නැති දෙයක් ඒකට උපමාවක් උන්වහන්සේ දේශනා කරනවා කෙනෙකුට ඕන වෙනවා මේ අරටුවක් ගහකින් අරටුවක් ගන්න. ගහේ තියෙනවනේ දැන් ඔබ දන්නවා අරටුව තියෙන ගස් තියෙන්නේ. අපි ගත්තොත් ලොකු ගස් තියෙනවා. ඔය මේ ඔය ලී ලෑලි ඉරන්නේම ගන්නේ අරටුව තියෙන ගස් තමයි. ඒ අරටුව තමයි මේ ඉරුවම ලෑල්ල කියලා අපි ප්‍රොස් ගහක් ගත්තොත් ඒ මැද්දේ තියෙන හොඳ හයිය අරටුව. මිනිසෙක් අරටුවක් හොයාගෙන කේකම් වනයේකට යනවා. කේල් ගස් වනයේකට. ගියාම හොඳ මහත දෙයක කේල් ගස් තියෙනවා. මිනිසෙක් මොකද කරන්නේ? කේල් ගහ කපනවා. කපලා අරටුවක් හොයා හොයා කේල් පිටි ගලවනවා. එයාට ඒ කේල් පිටි ගලවනකොට එයාට හම්බෙන පිටි ගොඩක් විතරයි. අරටුවක් නැහැ. ඊට පස්සේ යා හිතන මේ ගහේ මේ අරටුව නෑ. නමුත් අර ගහේ ඊළඟ ගහවල කියලා මහණින් ඔන්න වගේ කියන මේ සංචේතන. අපි මේ ආපු ගමනේ වගේ යන්නේ ඒ විදිහටම. එතකොට චේතනා සංචේතන සංස්කාර හටගන්නේ ස්පර්ශය හට ගැනීමෙන්. ස්පර්ශයට ගැනීමෙන් නම් චේතනා හටගන්නේ චේතනා නැතිවන්නේ ස්පර්ශය නැතිවීමෙන් ඔය කරුණ තේරුම් ගත්තාම යා මනාවකට තේරුම් ගත්ත වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානේ විඥානයේ ස්වභාවය උන්වහන්සේ කියා දෙන්නේ මායා ස්වરૂපී එකක් කියලා. මැජික් කාර්යය හන්දියේක මැජික් වෙන්නනවා එතකොට දැන් ඔබ යනවා මැජික් බලන්න දැන් ඔබට පේනවා මේ මැජික් කාර්යයේ මැජික් එක හදන හැටි පේන්නේ ඔබට පේන්නේ මැජික් එක ආ දැන් යා ඒක කලින් මෙන්න මේ විදිහට මේ විදිහට කියලා ඔබ දන්නේ නැහැ නමුත් ඔබට පේනවා මැජික් එක ඒ ඒ දකින හැම මැජික් එකකටම ඒ රැවටෙන්නේ නැහැ ආන්ගේ වගේ කියන විඥානය. එතකොට ඒ මායාකාරී ස්වභාවයෙන් යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාම ශ්‍රාවකයා ඒක ගැන නොනිගමසනවා මේ විඥානය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප හට ගැනීමෙනුයි විඥානය හටගන්නේ. නාම රූප හට ගැනීමෙන් නම් විඥානය හටගන්නේ. විඥානය නිරුද්ධ වන්නේ නාම රූප නිරුද්ධ වීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔන්න ඔය විදිහට පංච පාදානස්කන්ධය යමෙක් බැලුවොත් ඒ විදිහට අවබෝධ කරගත්තොත් අන්න යාට නම් මම ආශ්‍රයන්ගේ ඡෙවීම ඇති වෙනවා කියලා කියනවා. මුලින් දවසක් මගෙන් මේ විපාසිකාවක් මේ විදිහට පංච උපාදානස්කන්ධය ගැන අහලා හොඳට අහනවා. අහලා මේ ටෙලිෆෝන් එකේ මේ ඔක්කොම අහලාගෙන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා හඳුන්නේ මම මොකද? රෑ 10න් පස්සේ භාවනා කරන්න එපා කියලා මේ කවු එක එක්කෙනා මම මොනවද කියන්නේ කියලා මම ඇහුවා. මම දැන් අර ආපු අර ධර්මයේ හැසිරෙන එකයි මේ අහන එකයි අතර තේරුම අම්මලා තේරුම් ගන්නකො මොකද්ද මේ අහන්නේ ඉස්සර ප්‍රශ්න කියලා මම ඉක්මනට ආයෙ මම දැන් කියන්නම් කියලා ටෙලිෆෝන් එක තියුණා ඒක තේරුම මොකද්ද යාර වටිනා ධර්මයේ ආවුවට පස්සේ ඒකට අර කුණු කන්දලුත් දාගන්නවා ඒත් එහෙම නැතුව අපි ධර්මයේ හරියට තේරුම් ගන්න ඕනේ ඉතින් පංච උපාදානස්කන්ධය ওই විදිහට අවබෝධ වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාarලා යම් පිස්සතම් වික්කවේ කයස්මින් කය ඥාන. ඉතින් මෙතන කියන්නේ ඔන්න ඊළඟට කියන මහණෙනි දැන් දැන් ඔන්න මේ මේක කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාලේ පංච උපාදානස්කන්ධේ දැන් එකක් එකක් ගානේ අපි තුන් ආකාරයකින් දැන් අහුවනේ මේ විදිහට අවබෝධ කරගත්තොත් ආශ්‍රයන් ඡේ වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ ආශ්‍රයන් ඡේ වීම ආශ්‍රයන් ඡේ වීම පිළිබඳ විශේෂ ඥානයක් කියනවා ඒක. දැන් කෙලිස් නැතිවීම ඥානයක්. දැන් මේමන යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් එයාට ඒක ඥානයක්. එයාට ඒකේ සැකයක් හටගන්න, නොදන්නාකමක් හටගන්න විදියක් නැහැ. සකදාගාමී වුණොත් ඒ කියන්නේ ඥානයක්. අනාගාමී වුණොත් ඒ කියන්නේ ඥානයක්. අරහත් වුණොත් ඒ කියන්නේ ඥානයක්. ඒක සත්‍යයක් හිතන් හිටින්න විදිය නොදන්නාකමක් හිටින්න විදිය නෑ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කෙලෙස් නැති වුණාම කෙලෙස් නැති වූ බවට ඥානයක් ඇති වෙනවා. තම්පි සෞපනිසං වදාමි. අන්න උපනිස කියන වචනේ එනවා. අපි උපනිෂ කියන වචන අර්ථය ඉගෙන ගත්තා. ආරම්භ කරද්දීම මොකක්ද ඒ අර්ථය? උපකාරක ධර්මයක්. තම්පි සෞපනි සංවදාමි. ඒ ක්ෂේමීම පිළිබඳව කෙලෙසුන්ගේ නැතිවීම පිළිබඳ ඥාණයත් කරුණු සහිතයි කියලා කියනවා. ඒ කියන්නේ කිවි ඇතිවෙච්ච එකක් නෙමෙයි. ඒක යම් කිසි කාරණාවන් උපකාරයෙන් තමයි ඒ ඥාණය තිබන්නේ. නොඅනුපනිසං ආන්න දැක්ක. නොඅනුපනිසං කියන්නේ උපකාරක කාරණා නැතුව නෙවෙයි. එතකොට මේකෙන් අපිට තේරෙනවා ඉබේ අවබෝධ වෙන කිසිම දෙයක් නැහැ. අවබෝධ වුණා කියලා ඒ අවබෝධය නොදන්නාකමක් කිසිසේත්ම නැහැ. එතකොට මේකේ තියෙන මහණෙනි මේ කෙලිස් නැසුණාට පස්සේ කෙලිස් ගෙවිලා ගියාට පස්සේ කෙලිස් නැති වෙලා ගියාට පස්සේ ඇති වෙන ඥාණයට උපකාරී වෙන කාරණාව මොකක්ද? උපනිශ්‍රේ වෙන කරුණ මොකක්ද? විමුක්තිය තිස්ස වචනියන් ඒකට කියන්නේ විමුක්තිය නිදහස් වීම කියලා. මොකෙන් නිදහස් වීමද? කෙලෙසුන්ගෙන් නිදහස් වීම තමයි කෙලෙස් නැති වුණා කියන ඥාණයට උපකාර වෙන්නේ. තේරුණාද කියපේක? එතකොට කෙලෙසුන්ගෙන් නිදහස් වීම තමයි කෙලෙස් කෙලෙස් ක්ෂය වුණා කියන අවබෝධයට උපකාර වෙන කාරණේ. නිරුක්තිම් පහම් වික්කවේ සෞපනිසංවතය මහණනි මේ කෙලෙසුන්ගෙන් නිදහස් වීම ආශ්‍රයන්ගෙන් නිදහස් වීම දැන් හරි ලස්සනට තියෙනවා බුද්ධ දේශනාවල අර අනත්ත ලක්කන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙවෙනි දේශම. ඒ දේශනාව කළේ පස්වග භික්ෂුන් වහන්සේලාට. ඒ දේශනාව අවසානයේ තියෙනවා ඉමස්මින්ච පන වේයා කරනස්මින් පඤ්ඤමානේ මේ දේශනාව වදාරන කල්ලි පංචවග්ගියානම් භික්ඛූනම් චිත්තානි අනුපාදාය ආසවේහි විමුක්ඛින්සු කියලා. පංච වර්ගීය භික්ෂූන් කිව්වේ අර පස්වර්ග භික්ෂුන් වහන්සේලාගේ සිත් කිසියකට නොබැඳී ආශ්‍රයයන්ගෙන් නිදහස් වෙලා ගියා. ආන්න විමුක්තිය ඇති වුණා. ඊට පස්සේ කය ඥානං විමුක්තිය ඇති වුණා කියලා ඊට පස්සේ මට දැනෙන්නේ ආශ්‍රයයන්ගෙන් නිදහස් වෙලා ගියා. නිදහස් වෙලා ගියාම ඒ තියෙනවා කීනාජා කිසිතම් බ්‍රහ්මචර්ය දේශනාවල තියෙනවා ඉපදීම ශ්‍රේ වුණා. බම්සර වාසයේ සම්පූර්ණ කළා. මත් ඒ කලේ තියෙන කිසි දෙයක් නැහැ කියලා අවබෝධ ඥානයක් ඇති වෙනවා. එතකොට ඒ අවබෝධ ඥානයට හේතු වුණේ අර කෙලෙසුන්ගෙන් නිදහස් වීම අත්දැකීමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කෙලිස්සුන්ගෙන් නිදහස් වී යාම තිබේ වෙච්ච එකක් නෙවෙයි. නොආනුපනිසං උපකාරක කාරණාවක් නැතු වුණා නෙවෙයි. ඒකත් උපනිස්රි සහිතයි. ඒ කියන්නේ ඒකත් සිද්ධ වුනේ හේතු සහිතවයි. කාච බික්කවේ විමුක්තිය උපනිසා මානිනී විමුක්තියට හේතුකාරක වූ කාරණා මොකද්ද? විරාගෝ තිස්ස වචනීයන්. ඒකට කියන්නේ විරාගය කියලායි කියන්නේ කියනවා. විරාගය කියන්නේ ඇල්ම නැතිවීම. ආන්න නිදාස් වෙන්න හේතුනේ මොකද්ද? යමකට ඇල්ම තියෙනකන් බැඳීමක් තියෙනවා. යමකට ඇල්ම නැත්තම් නිදහස් වීමක් තියෙනවා. එතකොට නිදහස් වීම කියලා කියන්නේ උදාසීනට හේතු උනේ මොකක්ද? එතකොට විරාගය, ඇල්ම නැතිවීම. දැන් මොකේද ඇල්ම නැති උනේ? රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරට, විඥානය ගැන ඇල්ම නැති උනේ. ඇයි ඇල්ම නැති වෙන්න හේතුව? රූපය, රූපේ හට ගැනීම රූපේ නැතිවීම ඒ ආකාරයෙන්ම දැක්කා වේදනා වේදනාව හට ගැනීම වේදනා නැතිවීම එක මුලින්ම ඉගෙන ගත්තා ඒ විදිහටම අවබෝධ කළා සංඥා සංඥා හට ගැනීම සංඥා නැතිවීම ඒ විදිහටම අවබෝධ කළා සංස්කාර සංස්කාර හට ගැනීම සංස්කාර නැතිවීම අවබෝධ කළා විඥානෙ ඒ හට ගැනීම නැතිවීම අවබෝධ කළා ඒ අවබෝධයෙන් තමයි ඒ කෙරෙහි තිබිච්ච ආසාව නැති වෙලාගේ. ඒ ආසාව නැති වෙච්ච නිසා තමයි ඒකෙන් නිදහස් වුනේ. ඒ නිදහස් වෙච්ච නිසා තමයි නිදහස් වුණා කියන ක්ෂේ ඥානෙ ඇති වුනේ. ඒතර එකක් එකක් ගන්න හේතු. දැන් අපි ගත්ත සෝතාපන්න කෙනෙක් ප්‍රහාණය කරන්නේ සංකාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලප්පට පරමාර්ථ. ඒකත් උපනිශ්‍රේ සහිතයි. ඒ කියන්නේ පංචපාදානස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ වීමෙන් තමයි ඒක දුරු වෙන්නේ. ඉබේ දැන් අවබෝධ Tamanට අවබෝධ වෙලා නැති ගියා ගැන Taman කොච්චර හිතාගෙන හිටියත් පළක් නැහැ. විරාගම් පහම් වික්කවේ සෞපනිසංවදාමි මහණෙනි මේ විරාගය ඒකීමේ ආසාව නැතිවීම ඇල්ව දුරු වීම සෞපනිසම්මදාමි ඒක කරුණ සහිතයි කියලා කියන්නේ. මොකක්ද ඇල්ම දුරු වෙන්නේ හේතු වෙච්ච කරුණ? නිබ්බිදාතිස්ස වචනියන් ඒකට කියන්නේ කලකිරීම කියලා. මේකට වචනයක් හොයන්න අමාරුයි. මේ සිංහල වචනේ කලකිරීම කියන එක දැම්මට අපි කලකිරීම කියලා කියන්නේ මුස්පේන්තු කියන අර්ථෙ මොන ඉල්ලගෙන ඉන්න කවුරුද අපි අහන්නේ. මොකද යන්නේ? ආයෙ මට දැන් කොහොම පාරලා ඉන්නේ කියලා කියනවා කියනවා. එතකොට අපි කියනවා එයා අන්න කලකිරිලා. ඒතරක කලකිරිලා කියන්නේ අපි අදහස් කරන්නේ අතට අපිට මේ නිබ්බිදා කියන වචනයේට නියම මාර්ගයෙන් සිංහල වචන හොයාගන්න අමාරු. එතකොට සාමාන්‍යයෙන් අපි කලකිරුණා කියලා කියන්නේ ඒ වගේ එකකට. අපි කියනවා විතර ප්‍රශ්න ඇතුළට කියනවා මට නම් දැන් ඔබටම කලකිරලා තියෙනවා. එතකොට මේ කලකිරීම අපේ කලකිරීම මොන වගේ එකක්ද? ඒ පස්චින් පීඩා විඳිනකන් විතරයි. අපි කියමු gedara උන්න ධාර්මික කියනවා. කියන දේ අහන්නේ. එතකොට අපි කියන අහන කොහොමද ළමයි ටික හොඳින් අනේ මතක් කරගන්න try කරන කලකිරලා මම ඉන්නේ කියන්නේ. ඊළඟ සමානයකට ඒ ළමයි ආදරෙන් සලකනවා කියන දේ අහනවා. ඒ පස්සෙන් දැන් කොහොමද දරුවෝ ටික? අනේ හරි හොඳයි දාලා යන්න හිතෙන්නේ නැහැ ඒක එතකොට වේලාවකට කලකිරිනවා වේලාවකට ආසා කරනවා. ඒතර ඒක කලකිරීම නෙමෙයි. දැන් මේ මෙතන අදහස් කරන දේ නෙමෙයි. දැන් මේ වචනවල අර්ථයට ගැලපෙන්නේ නැති වචන පාවිච්චි වීම නිසා අපි වැරදි අර්ථ ඔස්සේ කල්පනා කරනවා. ඒකෙන් දැන් කවුරු හරි කෙනෙක් භාවනා කරනකොට බෑ කොහොමද කලකිරිලා තියෙන්නේ? හොඳට අපි හිතාගෙන ඉන්න කලකිරීමත් එක්ක තමයි ඒක වෙන්න ඕනේ කියලා. දැන් මෙතන නිබ්බිදා කියන්නේ කලකිරීම නෙමෙයි. මේකට වචනයක් නියම විදිහට වචනයක් දෙන්න අමාරුයි. නමුත් අපි තේරුම් ගත්තොත් නිබ්බිදා කියන එකේ තේරුම අවබෝධය තුළින් අවබෝධය තුළින් අවබෝධයක් තුලින් ඇති වෙන එපා වීම කිව්වට කමක් නැහැ. එතකොට ඒක කලකිරීම කියන වචනේ දාන්න බෑ. කලකිරීම කියන එක අපිට තියෙන්නේ අපි යම් කිසි දෙයක් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ බලාපොරොත්තුකදී නොලැබෙනකොට අපේ හිතේ ඇතිවන නිකන් අසහනකාරී හැඟීමක්. නිබ්බිදා කියන්නේ අසහනකාරී හැඟීමක් නෙවෙයි. ඒක අවබෝධයක්. එතකොට ඒ අවබෝධය ගැන කියන්නේ තියෙන්නේ ඒකේ ඒ යම යම තමක යථා ස්වභාවයෙන් අවබෝධ වීමෙන් අවබෝධය තුලින් ඇතිවෙන එපාවෙන් කිව්ව කමක් නැහැ එතකොට අපිට. එතකොට මොකක් අවබෝධය තුලින්ද යාට ඒ එපාවෙන් ඇති වෙලා අල්ම දුරුනේ? පංච උපාදානස්කන්ධය අවබෝධ වීම තමයි ඒ අල්ම පංච උපාදානස්කන්ධෙ තිබිච්ච අල්ම දුරුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණා ගැන සාමාන්‍ය උපමාවලින් දේශනා කරලා තියෙනවා මෙහෙම. ඇස්පීනටි මිනිසෙක් හිටියා. මෙයාට ඕන වුණා ලෝකේ තියෙන ලස්සනම ඇඳුම අඳින්න. මෙයා ගිහිල්ලා යාළුවෙකුට කිව්වා මම ඔබට කියන ගානක් දෙන්නම්. මට ලස්සනම ඇඳුමක් මහල් දීපා හොඳයි හොඳයි කියලා යාළුවෝ මෙයාගේ හොඳට සල්ලියක් හදාගෙන කැත ඇඳුමක් මාලා දුන්නා. දැන් මෙයා ස්පේන් නැති කියලා. දැන් මෙයා හිතාගෙන ඉන්නේ මේ ඇඳුම මෙයාට බොහොම ලස්සනට ජැන්ඩි පහට තියෙනවා කියලා. එතකොට දැන් මෙයා මේ ඇඳුම හඳගෙන දැන් ඉතින් යනවා. ටවුන් යනවා. යාළුවන් හම්බ වෙන්න යනවා. නිල කියන කොහොමද මගේ ඇඳුම? යාළුවෝ කියනවා හරි ලස්සනයි. දැන් අරයාගේ අදහසටම මේක ගැළපිලා ගියා. මට කරුණාවන්තයෙක් කෙනෙක් හිටියා. දොස්තර පහතේ. මම කල්පනා කළා මෙයාට ලස්සනකට උරුම ඉඳලා තෝරලා හරියන්නේ. ඇයි? එක්කෙනෙක් කැතයි කියනකොට 10ක් ඉන්නවා ලස්සනයි කියලා කියන්නේ. ඒ වෙද මහත්තයා මොකද කළේ? මෙයා විකගෙන ගිහිල්ලා ටික ටික ඇස් වලට බෙහෙත් දැම්මා. ඇස් වලට බෙහෙත් දානකොට මෙයාගේ ඇස් දෙකේ පෙනීම ඇති වුණා. ඇස් පෙනීම ඇති වෙච්ච ගමන් මෙයා බැලුවේ මෙයා ලස්සනයි කියලා ආදරෙන් පුරවාගෙන හිටපු ඇඳුම දිහා. බැලින්න කිසිම කමකට නැති බවක් තිබුණා. මෙයා කල්පනා කළා මේ මේ හැමෝම මාව රවට්ටලානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපිට ඇත්ත අවබෝධ වෙච්ච දවසට ආන් මේ වගේ තියෙනවා කියලා. එතකොට නිබ්බිදාව කියන්නේ එතකොට යාට ඇති වෙන අර වස්ත්‍රය කිරීම මොකක්ද යාට ඇති වෙන්නේ? ආසාවෙන් එකපු එකේ ඇත්ත පෙනිච්ච ගමන් ආන්නයාට ඇති වෙනවා ලොකු විපාවීමක් මම මේ රැවටිලා නේද මේ හිටියේ අන්නේකට ඒක අතාරිනවා මේ වගේ නිබ්බිදාව කියන්නේ එතකොට අපි ඒකට කියමු අවබෝධයෙන් දැන් සාමාන්‍ය මං සතිපට්ඨාන පොතේ තෝරලා කියන්නේ අවබෝධයෙන් කලකිරේ කියන වචන අවබෝධ කියන වචනේ ගැම්මේ නිසා එතකොට නිබ්බිදම්පහං පික්කවේ සෞපනි සම්මදානි මහණෙනි මේ අවබෝධයෙන් කලකිරීම ඒකත් කරුණු සහිතයි. නොආඩපුන සංකල්ප රහිතව ඇති වෙන්නේ. මොකද මේ අවබෝධයෙන් කලකිරීමට උපකාර වෙන කරන යථා භූත ඥාන දස්සනං තිස්ස වචනිය අන්න දැක්කද? අවබෝධයෙන් කලකිරීමට හේතුව මොකද්ද? යථා භූත ඥාන දර්ශනය දැන් අප සාමාන්‍ය ලෝකයේදී ඇති වෙන කලකිරීම යථාභූත ඥාන දර්ශනයෙන් ඇති වෙන එකක්ද? එහෙම එකක් නෙමෙයි. අපි ගම කෙනෙක් කොහොම කලකිරෙනවා. කලකිරලා කියනවා මම යනවා යන්න විමුක්තියක් හොයාගෙන. යනවා. බැල්මිනියා කලකිරලා තියෙන රස්සාවක් කියවෙව හම්බුන්නේ නැහැ. මොන කලකිරලා. විමුක්තියක් හොයාගෙන යනවා. යනකොට අතරමඟදී හම්බ වෙන රස්සාවක්. එතකොට යන් හිතන මොකද්ද? යුද්ධයක් හම්බුණා ටික කාලෙ මේක කරලා යනවා. පරිවැඩි වුණා රස්සාවේ. එතකොට ඊළඟ එක්කෙනාට හොයන් කලකිරිලා කියන්නේ ඒ කාලය. ඔව් ගොම්මර ප්‍රශ්නයක් නෑ කියන්නේ. එතකොට ඒ කලකිරීම යථාභූත ඥාණයෙන් ඇතිවෙච්ච එකක්ද? අන්නේ જાති කලකිරීම තමයි බොහෝ සෙයින් අපට ඇතිවන්නේ. ඒ කලකිරීම නිකන් කාලයකට තියෙනවා කාලයකට නෑ. කාලයකට නිකන් පේන්නේ මේ අවබෝධයටම සකස් වෙලා නිකන් මේ විමුක්තියට පැන වැරෙන ලැයිති වගේ. කාලයකට තමන්ට සිහිවත් නෑ එහෙම එකක් හිතුවද කියලාවත්. ආන් මේ වගේ තමයි සාමාන්‍ය කෙනෙකුගේ තියෙන දැනීම. යථාභූත ඥානයේ චුට්ටක් හරියවත් යා අලියල්ගේ එතනට එනවා. එතකොට යථා භූත කියන්නේ ඔව් යම් භූත කියනකට ගත දේවල් ඒවැ යම් ඒ ආකාරයෙන්ම දකින්න තියෙන හැකියාව යථා භූත ඥානෙ අන්න එතකොට පංච උපාදානස්කන්ධේ අර තුන් ආකාරයට මේකයි රූපය මේක හටගන්නේ මෙහෙමයි නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා රූපය ගැන දැක්කම ඒක මොකද්ද රූපය ගැන ඇති යථා භූත ඥානයයි එතකොට පංච උපාදානස්කන්ධය මේකයි පංච උපාදානස්කන්ධය හට ගැනීම මේකයි පංච උපාදානස්කන්ධෙ නැතිවීම මේකයි කියලා අපිට අවබෝධ වුණා නම් ඒ අවබෝධ වීමට කියන්නේ යථාභූත ඥානෙ. ඒ යථාභූත ඥාණයෙන් තමයි උපකාර කරන්නේ එපා වෙන්නේ. ඒ පාවීමෙන් තමයි අතාරින්නේ. ඒ අතාරීමෙන් තමයි නිදහස් වෙන්නේ. ඒ නිදහස් වීමෙන් තමයි නිදහස් වුණා කියලා සියලු කෙලෙස් නැසුණා කියලා දැනගන්න. නම් බලන්න කොච්චර එකිනෙකට හේතු ප්‍රත්‍ය වෙන දෙයක්ද. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ සමාජ අපිට දෙන්න පුළුවන් අනේ බුදුරජාණන් වහන්සේ බඩේකේ කාලෙක නම් අපිට ඉක්මනට අවබෝධ කරගන්න පුළුවන් වේවි කියලා. නමුත් එදාට අපිට මේ විදිහට තමයි වෙන්නේ. ලෝකිකාට අවබෝධ වෙන්නේ මේ දේශනා කරන තියෙන විදිහටයි. බුදුරජාණන් වහන්සේලා වදාලා යථාභූත ඥානය ඇති වෙන්නේ ඉබේ නෙමෙයි කියනවා. යථාභූත ඥානය ඇති වෙන්නේ යථාභූත ඥානයට උපනිශ්‍රේ මොකක්ද? සමාධි තිස්ස වචනියන්. ඒකට උපකාර වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයයි. සමාධිය. මොකද හේතුව දැන් සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය එක දෙයක් ගැන එක දිගින් දිගටම කර්මයක් සලකා ගැනීමේදී කුසල අරමුණේ හිත පිටවන්න අමාරුයි. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපේ ජීවිතවල තියෙනවා මිච්ඡා අට්ටංගික මාර්ගයක්. මිච්ඡා දිට්ඨිය තිබුණොත් මිච්ඡා දිට්ඨිය කියන්නේ ජීවිත අවබෝධයක් නැතිකම. එතකොට ජීවිත අවබෝධයක් නැති එක්කෙනා කාමයට ඇලිලා ඊගෙන හිතේ තියෙනවා. එක් ගැටීමකට ඇවිල්ලා ඒ ගැන හිතේ තියෙනවා. එක්ක හිංසාකාරී සිතිවිලි හිතේ තියෙනවා. ඊට පස්සේ මිච්ඡා වාචා බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා. මිච්ඡා ජීව සත්තු මරනවා, හොරකම් කරනවා, වල්වට කරනවා. මිච්ඡා ජීව. මිච්ඡා වායාම. එතකොට මිච්ඡා කම්මන්ත මේක කියන මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව කියන්නේ ඕනම දෙයකින් හම්බ කරන්න කැමතියි. දැන් බුදුරජාණන් වහන්සේ තහනම් කළා තියෙන ආයුධ විකුණන්න එපා. මත්පැන් මත්ය විකුණන්න එපා. මස් පිණිස සත්තු මර විකුණන්න එපා. ඊළඟට වාහන වල දාම එපා. විශ්වාස රෝහි වංචා කරන්න එපා කියලා තියෙනවා. අර මිච්ඡා ආජීවයට යනවා. මිච්ඡා දිට්ඨිය කියන කම් යනවා. ඊළඟට එයාට දෙන්නේ මිච්ඡා මායාවක්. දැන් හිත ඇතුළේ තියෙන කුසල කුසල අඳුනාගෙන මේ අකුසල් දුරු කරන්න ඕනේ කුසල වැඩනවන කතාවක් නෑ. දැන් යාට ඕනේ කාම කාම සංකල්පනා තියෙන්නේ. කාම සංකල්පනා සපුරා ගන්නේ කොහොමද කියන ඒ මතේම යා කල්පනා කර කර ඉන්නවා. ඒකෙන් දෙන්නේ මිච්ඡා වායාම. මිච්ඡා සති. ඊට පස්සේ ආවද කරන්නේ ඒ ගැන හිත හිතා ඉන්නවා. එතකොට යාට ඇති වෙනවා සිතේ එකඟ බවක්. ඒක පංච නීවරණ තුල ඇතිගෙන ඉන්න. ඒකට කියනවා මිච්ඡා සමාධි. දැන් අපි ගත්තොත් කෙනෙක් ටීවී එක බල බල ඉන්න ඕනේ. ටෙලිග්‍රාම් එකක් යනවා. දැන් මෙයා යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් මට මතක නෑ ඒක. මතකා දැන් මේක බලන්නේ. කෑයි මොන කියලා මතක නෑ නිකන් ගිලිනවා ඒක. ඇයි ඒ? අර විදිය බලාගෙන ඉන්නේ දැන්. එයා හිතේ අර මොකක්වත් නෑ දැන්. ඒකට කියන්නේ මිච්ඡන් සමාධි. සමහර අවස්ථාවල් වගේ රාගය තුනම, ද්වේෂය තුනම ඔය ඔස්සේ හිත බැස ගන්නවා. නිබඳු ආකාරයේ හිත මේ දරුවන් පැත්තට හරුල ගන්න සතර සතිපට්ඨානයේ තුල පුහුණු වීමෙන් තමයි අන්න හිත සමාධියක් ඇති වෙන විදිහට පංච නීවරණයටපත් වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ නුවණින් විමසන්දියා දක්ෂ කෙනෙක් වෙනවා. ඒ පංච උපාදානස්කන්ධේ නුවණින් විමසීමෙන් තමයි යථාභූත ඥාණය හටගන්නේ. ඒ යථාභූත ඥාණයෙන් තමයි ඇල්ම දුරු වෙන්නේ. අවබෝධය ඇති වෙන්නේ. අවබෝධයෙන් එපා වෙන්නේ. අවබෝධයෙන් එපා වෙන්නේ තමයි ඇලුම් කරපුලි දුරු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සමාධියත් ඉබේ ඇති වෙන එකක් නෙවෙයි. සමාධිය ඇතිවන්නේ කරුණු සහිතවයි. මහන් මොකද්ද මේ සමාධිය ඇති වෙන්න හේතු වෙච්ච කාරණාව? කාතු භික්ඛවේ සමාධි සුපනිසා සමාධිය ඇති වෙන්න හේතු වෙච්ච කාරණාව මොකද්ද? සුඛං කිස්ස වචනීය. හිතට, කයට ඇති වෙන සැපය. දැන් භාවනා කරන කෙනෙකුට සමාධි අපේක්ෂාවෙන් ඉඳලා භාවනා කරද්දී සතුටක් නැත්නම් ඒ සතුට නැති තාක් යාට සමාධියක් වෙන්නේ නැහැ. ඒ සමාධිය කියන එක සැපය ප්‍රත්‍ය කොටගෙන තියෙන එකක්. ඒතර මේ සැපය කියන එක කයටයි හිතටයි දෙකටම දැනෙන එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොන්ද ඒ සැපයත් මානිනි සැපේ පිට ගන්නෑ. සැපයක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. මොකද සැපේට හේතුව පස්සද්දී පස්සද්දී හිස වචනීය. කායයට ඇති වෙන සැහැල්ලුව හිතට සැපයක් ඇති වෙන්න හේතු වෙනක මොකද්ද? කයට ඇති වෙන කයට සැහැල්ලු ගතියක් එනකොට කයට සැපයක් ඇති වෙනවා. මේ කයට සැපේ හිතටත් බලපානවා. එතකොට හිත සමාධිමත් වෙනවා. ගොඩක් බලන්න මොහොතක් හරි කෙනෙකුගේ හිත සමාධිමත් වෙලා තිබුණා නම් දවසක ඒ හැම වෙලාවම කය සැහැල්ලු වෙච්ච වෙලාවක් වෙනවා. එතකොට පස්සබ්දින් පාම් භික්කවේ සෞඛනි සංවදාමි මහණෙනි මේ කායික වෙන තිබෙන සැහැල්ලුව හේතු නිසා එකක් හටගන්නේ. මේකේ වේග වෙනවා නෙවෙයි. මොකද පීති තිස්ස වචනේ හිත කැදෙන ප්‍රීතිය. දැන් කෙනෙක් භාවනා කරද්දි සතර සතිපට්ඨානෙ වඩද්දි බුද්ධානුස්සති වඩද්දි නැත්නම් ධම්මානුස්සති වඩද්දි සංඝානුස්සති වඩද්දි එක්කෝ විදර්ශනා භාවනා අනිත්‍ය වශයෙන් වඩද්දී දැන් මෙයාට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් හිත බාහිර අරමුණක යන්නේ නැති වෙනාට වීරිය පවත් ගන්න පුළුවන් නම් එතකොට මේ වීරිය ඔස්සේ සිහිය පවත් ගන්න පුළුවන් නම් දැන් සාමාන්‍යයෙන් අපි 100න් ඉන්න 100න් ඉන්න කියලා කියනවනේ අපිට හිතෙන්නේ නිකන් 100න් 100න් වීරිය ඇති කරගන්නවා වගේ. නමුත් ඒක ඇත්ත ඒක නෙමෙයි. මොකද වීරියෙන් 100 ඇති කරගන්නවා. වීරියෙන් සිහිය ඇති කරගන්නකොට දැන් වීරියෙන් සිහිය ඇති කරගෙන බුද්ධානුස්සති වේවා ආනාපාන සති වේවා අසුබ භාවනාවක් වේවා ඒ බුද්ධ වීරියෙන් සිහිය පිටවන්න ගන්නකොට මේක හිත පිහිටන්න ගන්නවා පිහිටනකොට හිතට ප්‍රීතියක් ඇති වෙනවා ප්‍රීතියක් ඇති වෙනකොට කය සංසිඳනවා කය සංසිඳනකොට සැපක් විඳිනවා ආනී සැපේ කායට විතර දැනන එක. එතකොට හිත සමාධිමත් වෙනවා. බලන බුදුරජාණන් වහන්සේ මේ සොයාගෙන මෙහෙමයි මේක වෙන්නේ කියලා. කොයි තරම් ප්‍රඥාවෙන් අග්‍රකෙනෙක්ද ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රීතිය තිබේ ඇති වෙන්නේ කියනවා. ප්‍රීතිය ඇති වෙන්නේ කාච බික්කවේ පීතිය උපනිසා මානෙනි මේ ප්‍රීතියට හේතුව මොකද්ද? පාමුජ්ජන් තිස් වචනීය පිනායාම. දැන් අපි ගත්තොත් දහම් කරුණක් සිහි කර කර ඉන්නකොට යාගේ හිතට සන්තෝෂයක් ඇති වෙනවා. පිනා යනවා. දැන් බුදුගුණ සිහි කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ප්‍රමුදිත පාමුජ්ජ කියන්නේ ප්‍රමුදිත බව. ප්‍රවණිත බව කියන්නේ නිකන් මහ උද්‍යෝගමත් කියලා දැන් ඒ වෙනකොට පංච නිවරණයටපත් වෙන තමයි ලස්සනට හිත හැදෙන්නේ උද්‍යෝගයක් ඇති වෙනවා උද්‍යෝගයක් ඇති වෙනවා ඩිලයිට්ෆුල් ආන්ිත ඒ එතකොට තමයි ආට ප්‍රීතිය ඇති වෙන්නේ සන්තෝෂයක් ඇති වෙනවා එතකොට ප්‍රීතියක් ඇති වෙනකොට අනේ ඒ උද්‍යෝගය ඇති වෙනකොට ප්‍රීතිය ඇති වෙනවා ප්‍රීතියෙන් තියෙනකොට කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනකොට සැපයක් විඳිනවා. සැපයක් විඳිනකොට සැපේ විඳින කෙනාගේ හිත තමයි සමාධිමත් වෙන්නේ. බලන්න හරි ලස්සනට මේ මේ වෙන දෙයක් වෙනවා දෙන්න ලස්සන. කාතු භික්කවේ පාමුජ්ජස්ස උපනිසා. එතකොට ඒ අර පිනායම ප්‍රමුදිත වීම චිත්ත ප්‍රබෝධය ඇති වෙන හේතුනේ මොකද්ද? සද්ධා තිස්ස වචනය. අන්න දෙකනේ. පැහැදීම ශ්‍රද්ධාව තමයි ඒකට හේතුව. එතකොට දැන් බලන්න ඒ දැන් අපි පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ මොකෙන්ද මේ දේශනාව? මානිනි මම මේ පන්නේ කාරණේ නොදන්නා නොදක්නා එක්කෙනාට කෙලිස් නසන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ පංච පාදාන ස්කන්ධය ගැන කෙටියෙන් විස්තර කළා. ඊට පස්සේ එතෙන් යෑමේදී එන ඊට පස්සේ නිකලස් බවට පත්වීමේදී මොන වගේ දෙයක්ද මේ ජීවිතය තුළ වෙන්නේ? බලන්න ලස්සනට විස්තර කරන්න හැටි. ශ්‍රද්ධාව තිස් වචනියක්. ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒත් ශ්‍රද්ධාව ඇති වුණාම තමයි යා සීලේ හොඳට පිළිතරනවා. ඊළඟට දාම් කරුණු හොඳට තේරුම් ගන්නවා. ඒ ඒ වීර්යය කරනවා මහන්සි වෙනවා ආර්ය ස්ථානික මාර්ගයට පැමිණෙනවා ශ්‍රද්ධා කියන්නේ නිකන් එකක් නෙමෙයි ශ්‍රද්ධා කියන්නේ ශ්‍රද්ධා බුදුරජාණන් වහන්සේ වික්ෂුන්ගෙන් අහනවා එක තැනක මහණෙනි ශ්‍රද්ධාව දැක්ක යුත්තේ කොහේද චතුසුසෝතාපට්ඨියංගේසු ශ්‍රද්ධාව දැක්ක යුත්තේ සෝතාපට්ඨියංග තුලයි දැන් මෙතන කියන්නේ ඒතර ශ්‍රද්ධා කියන්නේ නිකන් එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාව. ඒක සෝතාපට්ටි අංගය. ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාව. ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාව. සීලයේ අවබෝධින් පිටීම මෙන්න මේ කරුණ තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණ. එතකොට මේ ශ්‍රද්ධාව සෝතාපට්ඨියන් ගලා. ඊට පස්සේ මේ ශ්‍රද්ධාව තමයි යාගේ සම්පූර්ණම ජීවිතේට මේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කර ගැනීමට තල්ලු දෙන්නේ, අනුබල දෙන්නේ, පිහිට වෙන්නේ. කාසුබික්කවේ සද්ධාය උපනිසා මහණෙනි මේ සද්ධාව නිකන් ඇතිවෙච්ච එකක් නෙමෙයි හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් මොකද මේ සද්ධාවට හේතු වෙච්ච කාරණාව දුක්ඛං තිස් වචනීය දුක දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් දුක ගැන අපි අහලා තිබුණ නැත්නම් අපි දුකෙන් මිදෙන්න හොයන්නේ. සමහර විට දුක ගැන කල්පනා කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුක ගැන කල්පනා කරද්දී බොහෝ විට තියෙන විපාක දෙකක් කියනවා. එක්ක සිහිමුලා වෙනවා. එක්ක අනේ මට මේකෙන් ගැලවෙන්න පිළිවෙලක් නැද්ද කියලා හතර දිග්ගාමි යනවා. ඔය දෙකෙන් එකක් තමයි කරන්න කියනවා. දුකක් ඇති වුණාම. බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ ඉස්මතු කරලා පෙන්නනවා මෙන්න දුක. එතකොට දැන් මෙයා අහනවා ඉපදීම දුකක්. ඉපදීම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා උපදින ආකාරය. අණ්ඩජ උපත, දලාබ්ජ උපත, සංසේදජ උපත, ඕපාතික උපත. දැන් ඕනේ මෙනෙහි කරනවා දුක. ඒතර යාට පේනවා ඇත්ත තමයි. විතරයක් වශයෙන් උපන්නත් මේ සත්‍ය දුකක් නෙමෙන්නේ. පිටපරසලෙක උපන්න දුකක් නෙමෙන්නේ. දැන් අර අපි මම නම් දැකලා නැහැ. මේ කඩල් වල තියනවලු මේ මාළු දාලා ටැංකිය වල චීනුන්ට ගන්න. පෙන්නනවලු මේ මාළුවා මෙහෙම ඇතුළට. පිටපරසලෙක පිටිච්ච සතු. පාන පිටින් ගන්නවා. අරගෙන එළින් ගහලා මරනවා ඉතින්. එතකොට ඉදීමෙන් නෙමෙයි මේ සතාගෙන ගෙනවන්නේ. දැන් ওই සමහර තැන්වල කුකුළුවීම පින්නනවල මෙන්න මෙන්න අරුව මට දෙන්න කියලා. මේ සමහර තැන්වල බැටළුවීම කරනවලු. අන්න අරක මරව දෙන්නේ. එතකොට මෙදි කියනවා මන්නවා. එතකොට මේ මේ සත්තු විඳවන්නේ ඉපදීමෙන් නෙමෙයිද? දැන් බුද්ධ දේශනාවේ තියෙන කොහොමද මේක කරගිලා තමන්ටත් එන්න පුළුවනි. එතකොට එතකොට ඒ ඒකේ වළක්වන්න තියෙන ක්‍රමය මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම විතරයි. ආන්න ශ්‍රද්ධාවට එන්නේ නැද්ද? එහෙම නැතුව දැන් ශ්‍රද්ධාවට එන්න බෑ දුක ගැන විමසන්නේ නැතුව. දැන් සමහරු සතුන් කෙරේ කරුණාවෙන් කියලා වෙජිටේරියන් කරනවා. වෙජිටේරියන් වල කන ඇට බෑ බෑ යනවා. එතකොට එයා ඒ හේතුවෙන් එයාට පුළුවන් දී සතෙක් නිදහස් වෙන්නේ. දැන් Taman චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් මෙපිට බේරෙන්න විදියක් නැහැ. ඉතින් දුක ගැන ඔය විදිහට තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඕපපාතික උපදින සත්‍යයන්ගේ දුක. පිරිතේ පිරිත ලෝකයේ සත්‍යයන් විඳින දුක, නිරිසත්තුන් විඳින දුක. මේ වගේ নানা ප්‍රකාර දුක් දුන්නස් මේ සත්‍යයන් විඳිනවා දැන් අපි නිකන් කල්පනා කරමු මට තේරෙන්නේ ගම මම මේ කියන්නේ දුක ගැන කල්පනා කරන්න දුක ගැන තේරුම් ගන්න පිටස්තර ලෝකයේ දිහා බලන්න ඕමනාවක් නැහැ තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ පෞලේ පස්ස ටිකයි බලුවහම මට නම් තේරෙන හැටියට මට ප්‍රමාණවත්. මේ අනුන්ගේ ඇඟිලි දෙකම වෙන්න දෙයක් නැහැ. අනුන්ගේ දුකට. හොඳටම ප්‍රමාණවත් මිනිසෙක් කියලා අවුරුදු 40 50ක් විදුවනකට. හරි මොලේ තියෙන කෙනෙකුට නම්. එහෙම නැද්ද? තමන්ගේ ජීවිතේම හොඳටම ඇති ගන්න. ඔය ලෝක ඕනම කෙනෙකුට. එතකොට අපි කල්පනා කරොත් මිනිස් ලෝකෙට අපි ආපු ආපු අපි මරණ බයෙන් මෙච්චර තැති ගන්නවා නම් ඊළඟට රෝග පීඩාවලින් මෙච්චර දුක් දුන්නස් විඳිනවා නම් ඊළඟට ජරාවටපත් වීමෙන් මෙච්චර දුක් දුන්නස් විඳිනවා නම් කරදර කම්පට උට භාජනය වෙලා සතුරු කරදර උට භාජනය වෙලා ප්‍රියයන්ගෙන් වෙන් වෙලා අප්‍රියයන් හා එක් වෙලා මේ වගේ දේවල් මිනිස් ලෝකේ අපි මෙච්චර දුක් විඳිනවා මේ දුකටම උපන්න සතර අපායි දුකටම සකස් වෙච්ච ලෝකවල කොයි තරම් දුකක් ඇද්ද දැන් සමහර අවස්ථාවල් තියෙනවා මේ අරක බලාගෙන ඉඳි තමන්ගේ තමන්ගේ මව් වැස්ස බලාගෙන ඉඳි දරුවා අරගෙන යනවා මරන්න. ඒ වෙන්නේ දෙන්න. එහෙම වෙනවා. දැන් මට මතකයි නේපාලේ එළුව මරන්නේ විදිහට මේ. ඉතින් අනිත් එළුව මරනකට එක එළුවට බලන්නේ. මම මේ සිද්ධිය දැකලා කල්පනා කළා මේ සත්තු කොච්චර මේකෙන් කම්පණයකටපත් වෙනවද? අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඉස්සර අපි පිරිසක් කරගෙන ගිහලා එකම එකව ගත්තොත් අප කොච්චර දුක් විඳවන්න ඕනද? ඒ මිනිසුන්ට එහෙම වෙලා නැතුව නෙමෙයි. මේ යුද්ධ ඉතිහාස වලින් පස්සේ කොච්චර ඉවර මරලද? කෙලවර නැහැ. දැන් අපි මොකද මේ උතුරු නැගෙනහිර පැත්ත යන්නේ? ලංකාවට ගිහිල්ලා. ඒ බයිට ආනේක තමයි. ඉතින් මේ දුක ගැන විමසනකට බුදුරජාණන් වහන්සේ තමයි දුක පෙන්වන්නේ. ලෝකයේ අනිත් සෑම කෙනෙක්ම කලේ දුක වහපේකන. දුක වේවා. ගණන් ගන්න එපා. ඕම තමයි. දෙමළ සුනාමිය ආවා. සීල දිනායක දිවල දුක වේවා. කොහොමද දෙවි ගිහිල්ලා මියුසිකල් ෂෝ දැම්මා. ඊළඟට කොමඩි පෙන්නුවා. ඒකේ ඒකේ වතර කර සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙම දක කරා. ලෝක සම්පූර්ණ තියෙන දුක වහන එකක්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ වහපු දුක අරලා පෙන්නනවා මේ ඉන්න බලාපන් කියලා. ඊට පස්සේ පෙන්වා දෙන මේ දුක හේතුඵල ධර්මයෙන් හටගත්තු එකක්. මෙන්න හේතු ඊට පස්සේ මෙන්න දෙන මේ දුක නිදහස් වෙන්න පුළුවන් මේ හේතු නැති වෙච්ච දවසට මෙන්න මාර්ගේ මේක වෙන කවුරක් වෙන්නන්නේ නැහැ ඒ නිසා දැන් බලන්න දුක් කියන වචනයට කොච්චර බයද කියනවා නම් දැන් ඉංග්‍රීසි පොත්වල හරි අමාරුනේ පරිවර්තනය කරන සමහර කියනවා මේකට මේ මොනවාද මේ සෆරින් කියලා දාන්න බෑ කියනවා. සමහර මේකේ අර්ථය නෑ කියනවා. සමහර කෙනා මේකට කියන්නේ ඉම්ප්‍රොමනස් දාන්න කියනවා. සමහර කෙනා ඩිස්සටිස්ෆැක්ෂන් දාන්න කියනවා. මේ මොකද්ද මේ කරන්නේ? අර දුක කියන වචනේ මෙයාට රිෆ්ලෙක්ට් වෙයි කියලා බය. එතකොට ඒක අතාරිය කියලා. ඒ දුක් විඳින්න කැමති දුක නැමැති වචනේ අහන්න කැමති නැහැ. ඒක මේ ලෝකේ හැටි. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය එකක් වුණා. මේ තාත්ත කෙනෙක් එයාගේ පුතා මැරුණා. මැරිලා මේ දැන් ඉතින් යාට පුතා නැති සෝගෙන් සෝනට ගිහිල්ලා අඬ අඬ ඉඳලා එනවා. දවසක් මෙයා අඬාඬාවේ කඳුළු වගුරුවගෙන එනවා. බුදුරජාණන් වහන්සේට මොන ගැහුණ මේ මේ තාත්තා. අරව මෙයා මොකද මේ මේ අඬාඬා එන්නේ කරදරේ වුණාද? කිව්වානේ මගේ එකම පුතා මරණයටපත් වුණා. මම මේ සෝබරට ගිහිල්ලා මම මේ සීකර ප්‍රේමයි වඩාන බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා ඇත්ත ඔයා කියපු කාරණේ. හැබැයි උකට හේතුව මේ දරුවා කෙරෙහි ඔබේ තියෙන ඇල්ම ප්‍රිය වූ දෙයකින් මේ දුක හටගන්නේ කියලා කිව්වා. අර මෝඩ මිනිසයා පිළිගත්තේ නැහැ. එයා එකපාරම ගිහුවා ප්‍රිය වූ දෙයකින් කොහොමද දුක හටගන්නේ? ප්‍රිය වූ දෙයකින් හටගන්න සතුටක් නෙවෙයි. කියලා ගියා යන්නේ. දැන් බලන්න පොඩ්ඩක් නැවතිලා සවන් දුන්නා නම් සමහරට ධර්මය අවබෝධ තිබිච්ච අවස්ථාවක් ඒ ආසනාත පුද්ගලයාට ඒක අහිමි වුණා. අහිමි වුණා විතරනේ මෙයා දැන් ඉතින් ප්‍රිය වූ දේවයන් සහටගෙන සතුටක් නෙමෙයි. ඉන්නේ ආඩාඩ ආපු මනුස්සයා. ඊට පස්සේ යනකොට කඩේක කොල්ල ටික බූරුවක් ගහන ඉන්නවා. මෙතෙන්ට ගිහිල්ලා මෙයා කියනවා මං අද ශ්‍රමණ ගෞතමයන් වහන්සේට දෙකක් කියලා මේ ඉන්නේ කියලා. මම එයා හිතන්නේ හිටින්න කියලා. එයා කියනවා ප්‍රමණ ගෞතම මගෙන් අහන මම මේ දරුවා මේ වෙලා එනකොට මේ මගෙන් අහන ප්‍රිය වූ දේවල් නිසා දුක උපදිනවා. මම ඒක ප්‍රිය වූ දේවල් නිසා දුක උපදින්නේ. සතුටක්මයි උපදින්නේ කියලා මම කියලා දෙකක් ආවයි කිව්වා. එතකොට ගුරුවරු ගාන හිටපු කොල්ල ටික කියනවා හරියට හරි තමසේ හරියට හරි. එතකොට එයාගේ කාරණේ ගානට ගලපලා ගියා අර හිස් පුද්ගලයන්ට. ලෝකයේ යන්නේ හිස් පුතුළු ඉන්නේ. නිසා මේ දුක ගැන කතා කිරීමේදී වචනෙට බයයි. අවබෝධය කරා යනවා තමයි. කොච්චර බය වුණාද කියලා මේක පැතිරලා ගිය ගෝසාවක් වගේ ගියා මෙන්න බුදුරජාණන් වහන්සේට කළ ප්‍රකාශයක් වෙරටිලා. ආන්න මේ බමුණෙක් එකට වුණ දෙකක් කියනවා. කුසල රජුවන්ට ගියා මේක. රජුරෝ මල්ලිකා දේවියට කියනවා මල්ලිකා අපිට මේ අමුතු කතාවක් ආරංචි වුණානේ. මේ බුදුරජාණන් වහන්සේ මේ පිය උදේව නිසා දුකට ගන්නවා කියලා කියන මිනිස්සු දැන් ওই දේ කියලා කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් කල්පනා කරලා තිබුණා මේක කියද්දී. ආ වරන් මේ කාලේ මල්ලිකා කිව්වා නෑ නෑ නෑ රජතුමනි පුදුරජානන් වහන්සේ දේශනා කරා නම් යමක් අවබෝධයෙන්මයි ඒක ප්‍රකාශ කරන්නේ. ආ ඉතින් තවසිරත් ඉතින් බුදුරජාණන් වහන්සේ ඕන එක කිව්ව අවබෝධයෙන් ප්‍රකාශ කරනවානේ. බලන්න ඒ කාලේ. එතකොට මල්ලිකා කලබල වුණේ නෑ. සේවකෙක් කැවුවා බුදුරජාණන් වහන්සේ ළඟට මෙවැනි ප්‍රකාශයක් කළාද කියලා අහන්න. මජ්ක්‍ධිම නිකායේ තියෙන පීජාතික සූත්‍රය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පින්වත මේ වටේ දුවන්න ඕනේ නැහැ කිව්වා මේක තේරුම් ගන්න. මේ ගම ගම කිව්වා. මමකදී කිව්වා අසවල් පවුල. මමකදී කියලා පොඩි දරුවා මැරිච්ච දවස. අම්මා තාත්තා කියන මේ පපුව අග්‍රිගා මේ අඬාඬ මේ මේ සිහි විකල් වෙලා වගේ මේ පාරේ ජයක ගහන ගියේ මේ පීඩිය ගියක් නිසා නෙමෙයිද කියලා ඇහුවා. ඒ ළමයා නැති වෙච්ච වෙලාව. තවදුර යන්න ඕනේ නැහැ කිව්වා. මඩකට කියලා අර අරපලාට හිටපු කෙල්ලයි කොල්ලයි. ගෙදරින් මේ කසාද බඳින්න අවසර දුන්නේ නැහැ. මඩකට කියලා ඔය කෙල්ලයි කොල්ලේ කරපු වැඩේ අපි දෙන්න ඊළඟ ජීවිතයේදී එකතු වෙමු කියලා දින විමසගත්ත මතකද කියලා. ප්‍රිය වූ දේවල් නිසා මේ වුණේ. ඒ ටික අහගෙන ගියා දැන්. දැන් බුදුරජාණන් මල්ලිකා දේවිය කොසල් රජු උඩුමහලේ ඉන්නකොට ළඟට ගිහිලා අහනවා රජතුමනි ඔබතුමා මට ආදරේද? ඉතින් මල්ලිකාට නතුමන් වෙන කාටද ආදරේ කියලා අහනවා. ඉතින් මම මැරුණොත් එපා මොන මොසකට කතා කියනකට කියලා. ඒ මම මැරුණොත් මර්මත් මල්ලිකා මගේ සිහි විකල් වෙයි කිව්වා. ඉතින් මල්ලිකා කියනවා එහෙනම් ප්‍රිය වූ දෙයක් නිසා නේද ඒක වෙන්නේ. ඕන්නෙන්න චුට්ටක් ඔලුවට ගියා. ඊට පස්සේ යන රජතුමනි අපේ වජිරා දුව ආදරේ අපේ මතක් කරගෙන මට සපෝට් කිව්වා. හරි ආදරේ මං කිව්වා වජිරාට. එතකොට වජිරාදු මරණ පාන්න මූසලකතා කියනවා කියනවා. රුස්නේ රජතුන් මැරුණොත් මොකද මැරුණොත් මගේ ජීවිතය කල්පේ ජීවා. මට උල්ල ගන්න බැරුණා. රජතුමනි වෙන්නේ ප්‍රියෝදයක් නිසා නේද කියලා ඇහුවා. ඔන්න ටික ටික තීරුම් ගියා රජුන්ට. රජුරෝයි බුදුරජාණන් වහන්සේ මත පොඩ්ඩක් මේ කතාව යනවා. පැත්තට ඇවිල්ලා নমස්කාර කරනවා. එතකොට මේකෙන් අපිට පේනවා දුක ගැන අවබෝධය තියෙන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටන්නේ නියම විදිහට. දැන් බලන්න සෝතපට්ඨියන් එක්කම ශ්‍රද්ධාවට ජීව නේද? එතකොට මේ මේ සෝතපට්ඨියන්ගේ ඇති වෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං. දුක ගැන තියෙන අවබෝධය. දුක්ඛ සමුදය ඥානං. දුක හට ගැනීම ගැන තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධේ ඥානං. දුක නිරුද්ධ වීම ගැන තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. දුක් නිරුද්ධ වන්නා වූ මාර්ගය වන ආර්ය ස්ථංගික මාර්ගය නැති අවබෝධය. මේ අවබෝධයත් එක්ක තමයි ශ්‍රද්ධාව පිහිටන්නේ. ඒව නැත්නම් වෙන්නේ මොකද දුක කියලා අපි හිතන්නේ මිනිස්සු දැන් සාමාන්‍යයට සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකෙට මේරට මිනිස්සු දුකක් නැහැ කියලා. දැන් මේරට මිනිස්සු දුකක් නැත්තම් දිව්‍ය ලෝකෙ කොහොමද දුකක් නැහැ? බඹලෝ කොහොමද දුකක් නෑ. එහෙනම් මාර්ගඵලලාභින් ඒවයි උපදින්න විදියකුත් නෑ. ඒ විමාස මාර්ගපතන සෝවාන් වෙච්ච කෙනා තවදුරටත් ගැඹුරින් දුක අවබෝධ කරනවා මේ ලෝකෙ ගිහිල්ලා. ඒතකොට බලන්න මේ දුක ගැන තියෙන අවබෝධය තමයි ශ්‍රද්ධාවට එන්නේ. මේ මේ මේ ශ්‍රද්ධාව මේ සසර දුකින් ඈතර කරවන්න උපකාරම ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දුක හේතු සහිතයි. ඉබේ හටගත් එකක් නෙවෙයි. කොමන්ත මහණෙනි මේ දුකට හේතුව ජාති තිස්ස වචනීය. මොකද්ද? ඉපදීම කියන මේ දුක් වලට හේතුව. ඒක ඉපදීච්ච නිසා තමයි තමයි මේ විදිහේ දුක් දුමස් කාරදර සම්පතලු පීඩා සෑම දෙයක්ම විදෝවිතෝ යන්න වෙලා තියෙන්නේ. එතකොට ඉපදෙච්ච නිසා මේක වෙන්නේ කියලා අපිට හිතෙන්නේ එහෙම නෙමෙයි. මේ ජීවිතේ අපිට පොඩ්ඩක් කරදර තිබ්බත් අපිට හිතෙන්නේ ඊළඟ ජීවිතේ මේ කරදර මොකුත් නෑ කියලා. මොකද අපි හැමතිස්සෙම හිතාගෙන ඉන්නේ සුන්දර ලෝකයක්. සමහරට කැන්දාවට එනවා වගේ. දැන් මේ ඉන්නකට හිතාගෙන ආපු ලෝකයට ආවට පස්සේ තියෙන්නේ නෑනේ අපි හිතාගෙන ආපුවා කියලා මේවට පස්සේ තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ හේතල අපිට හරි ලේසියි. අපිට අසාවකාඩන එක සුළු දෙයක්. අපිට ඉඩමක් ගැඹුරක් ගන්න එක සුළු දෙයක්. අපිට වැඩ කරන එක සුළු දෙයක්. ඒක මම හිතාගෙන. නමුත් මේ ආවට පස්සේ ටික දවසක් යනකොට බලන රස්සාව කොයි වෙලාවෙ ගහලා හිටන්නේ. ඒ හැම එකක්ම අංශුවයි. අපි හිතපු දේට වඩා වෙනස් දෙයක් නේද තියෙන්නේ. සංසාරට ආපු නිසා කාගෙන යනවා දැන් මේක ඉතින් හොඳයි කියලා කියලාගෙන. එහෙම තමයි මේ හැමතැන හැමදේම හැමතැනම හැම රටකම එහෙමයි. හැම රටකම මම අර ඕස්ට්‍රේලියාවෙන් දෙද්දි මම ඉතින් මෙහෙම කතා කරලා මිනිස්සුන්ගේ නෑවානේ මේ කොහොමද අනේ හැමදේම අපි අපි රටේ ඉතින් ඉන්නවා වගේ නෑ කොහොමද ඉතින් අත්‍යත්ත කියනවා හැබැයි අපිට ඉතින් මේ රැකී ආරක්ෂාව වල ප්‍රශ්න ළමයි ටිකක් උගන්ව ගන්න ඕනේ මෙන්න මේ වගේ බලාපොරොත්තු ගොඩක් නිසා අපි මේ රැඳිලා ඉන්නේ මේව. දැන් අපිට මේ පුරුදු වෙලා. දැන් ඉතින් ඒකට පුරුදු වෙලා දැන් ඉතින් ඔක් කාගෙන යනවා ඉතින්. මේ වගේ නමුත් අපි හිතාගෙන ඉන්නේ එතනට එන්නේ ඉස්සර වෙලා වෙන සීන ලෝකයක්. ඒ සීන ලෝකේ අපි ඉදිරියෙන් විද වැටෙනවා. විද වැටෙනකොට අපිට අපි ඒකට ඕන හැටියට හැදෙනවා. මේව තමයි අපිට ඊළඟ ජීවිතේ ලැබෙන්නේ. ඊළඟ ජීවිත ලැබෙන්නේ අපිට අපිට නෑ අපි හරි හරි කියලා. එතකොට නමුත් මේ ඉපදීමෙන් දුක හට ගන්නවා කියන කාරණය හරියටම අල්ලගත්තු කෙනාට ඊට පස්සේ සද්ධාව හට ගන්නවා මේකෙන් මට ගැලවෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් විතරමයි කියලා. ඊට පස්සේ මාර්ගය තමයි යන්නේ. ජාතිප්‍රාම් වික්කවේ සෞපරි සංවදාන මහණෙනි මේ ඉදීම කියලා කියන්නේ හේතුන් නිසා හටගන්න දෙයක් කියලා මම කියන්නේ. නොවන නිසා මේක හේතු රහිතව ඇති වෙන එකක් නෙමෙයි. මොකක්ද මානෙනි මේ ඉදින් හේතු චිකාරණාව? කාච වික්කවේ ජාතියා උපනිසා මානෙනි මේ ඉදින් හේතු චිකාරණාව මොකද්ද? භවෝතිස්ස වචනීයම් භවය කියලා කියන්නේ. මේ උපදින්න හේතු වෙච්ච කාරණා මොකද්ද? භවය. දැන් බලන්න පින්වත්නි මේ ධර්මයේ තුලින් බලද්දී මේ පස්සේ තාම අපේ එහෙමම තියෙනවනේ. එහෙමම තියෙනවනේ දැන් අපි එහෙනම් මතක තියාගන්න තියෙන එක දැන් දුක දුක තේරුණා නම් අපි යන්න ඕනේ ප්‍රශ්නෙකට නෙමෙයි. ශ්‍රද්ධාවට යන්න. මම ඕක නම් කිසිම කියන්නේ. දැන් ධර්මයේ ආනකට අපි අවබෝධ කරගන්න ඔබ ශ්‍රද්ධාවට එන්න ඕනේ. මේ ශ්‍රද්ධාවට එන්න අපිට පුළුවන් වෙන්න ඕනේ අර මීමැස්ස වල්ලන විදිහට කරන්න. දැන් මොන මීමැසි රංචුවක් තියෙනවා. දැන් අපි මීමැසි රංචුවක් වෙන කොහෙට හරි ගෙනියන්න ඕනේ. අල්ලන්න මීමැස්ස මැස්සද ගන්නෙ. එහෙනම් රජම රජමැස්සි වල්ලන්නේ. රජමැස්සි වල්ලපු ගම මීමැසි රංචුව ඇල්ලුවා. ඊට පස්සේ අරගෙන ගිහලා පෙට්ටියට දාන්න පුළුවන්. ඊමසට ඔක්කොම එකට යනවා. ඒක ආයෙක ගන්න කිව්ව ගන්නේ. එතකොට මේ විදිහට තමයි ධර්මය අල්ලන්න ඕනේ. එතකොට යා වමනාදී විතරයි හිතන්නේ. ධර්මයේ අවබෝධයට උපකාර වන දේ විතරයි යා තේරෙනවා තේරෙන තැනින් තමයි හැමදෙස්සම පටන් ගන්න යා. එතකොට යා පිළින් ශ්‍රද්ධාවට එනවා. මේක හරිම ලස්සන වැඩක්. ගොඩක් වෙලාට වෙලා තියෙන එක තමන්මනේ කරන්න තියෙන්නේ. බාහිර කෙනෙකුට කරගන්න කරන්න බෑ නේද? ගොඩක් දෙනෙකුට ඒක කරගන්න බෑ. ඒ කියන්නේ ඒකට වාසනාවක් ඕනේ. හැබැයි දැන් ධර්මයේ මේ බුද්ධ දේශනාවල පෙන්වලා දීලා තියෙන පිළිවෙලට තමන් මේ නුවණින් මෙනෙහි කරනකොට තමන් හිතෙන් තේනවා. ඒකයි. එතකොට මේ ඉදීමට හේතුව භවය කියලා එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන භවය කියලා එයා තේරුම් ගන්නවා. භව තිස්සවටනියම් භවය කියලායි කිය යුත්තේ. දැන් භවය ගැන අපි ඉගෙන ගත්තා. භවන්තම භික්කවේ සවපනි සංගතා විමාරණි භවය කියලා කියන්නේ හේතු නිසා හටගත්තු දෙයක්. භවයට හේතු වෙච්ච කාරණාව තමයි උපාදානං තිස්ස වචනීයං උපාදානය කියලයි ඒකට කියන්නේ භවයට හේතු වෙච්ච කාරණාව කියලා කියන්නේ උපාදාන උපාදානම් පහන් භික්කවේ සෞපමි සම්මදාමි මහණෙනි මේ උපාදාන කියලා කියන්නේ මේ හේතු නිසාට ගන්න එකක් හේතු රහිත දෙයක් නෙවෙයි මොකද මේ උපාදානයෙන් හටගන්න හේතු වෙච්ච කාරණාව තණ්හා තිස්ස වචනයක්. ඒකට කියන්නේ තණ්හාව කියලායි. දැන් මේවා එකක් එකක් ගන්න ඔබට මම කලින් කියා දීලා තියෙන නිසා ඔබට දැන් මේ තණ්හාව කිව්වම උපාදාන කිව්වම මේ මේ මේ කාරණායි මේ මෙතන තියෙන්නේ කියලා ඔබට යම්කිසි හැඟීමක් ඇති කරගන්න ඕන. එතකොට තමයි මේක රසවත් වෙන්නේ Tamanට. තේරෙන්න පටන් ගන්න. මේ ධර්මයේ කියන දේ හරියම මිහිරි දෙයක්. බොහෝම රසවත්ය. ධර්මයේ කුවිතරම් රසවත්ද කියන්නේ සමහර අවස්ථාවල අපිට දෙන අපි මේ චුට්ටක් මේ සූත්‍ර දේශනාවක් කේවල රස විඳින්න හැටි බලද්දී අපිට කල්පනා වෙනවා අනේ රහතන් වහන්සේලා කුවිතරම් උදාර වූ රසයක් දහම් රසයක් විඳින්නේ නැද්ද? අපිට මේ චුට්ටක් අහලා තේරෙන එකට ඇති වෙන දහම් රසය බලද්දී හරීම ලෝකයේ තියෙන මිහිරිම රසවත්ම දේ තමයි බුද්ධ වචනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තණ්හාව තමයි උපාදාන හේතු උපාදාන කියන කිවි ඇති වෙන එකක් නෙවෙයි. ඒකට උන්වහන්සේ දේශනා කරන මාන්නේ තණ්හාව හේතු සහිතව ඇති වෙන දෙයක් හේතු රහිතව ඇති වෙන එකක් නෙවෙයි. තණ්හාවට හේතුව මොකද්ද? ඔව්. කාජ වික්‍රේ තණ්හාය උපනිසා මානි තණ්හාවට හේතු වෙච්ච දේ මොනවද? වේදනා තිස් වචනීය විඳීම. ඒක මම ඔබට ඊ මතකද විස්තර කළා මේ ආස්වාද ජනක බවක් විඳීමේ කියනවා කියලා. වේදනාවේ. එතකොට තමයි ආ ඒකට ඒකේ ආස්වාද මේ මහ වෙලාවක් යන්නේ මේ මේ කියන කාරණේට. තත්පරේ ලක්ෂ 15ක් ඇති. එතකොට මේ මෙහෙම කරනකොට පටිසම්පාදයක ඉවරයි. එතකොට නිදීම තමයි තණ්හාවට උපනිශ්‍රය. තණ්හාවට හේතු වෙච්ච කාරණේ. තණ්හාවට උපකාර වෙච්ච දේ නිදීම. එතකොට ඇහි ස්පර්ශයෙන් විඳිනවා, කනේ ස්පර්ශයෙන් විඳිනවා, නාසයේ ස්පර්ශයෙන් විඳිනවා, දිවේ ස්පර්ශයෙන් විඳිනවා, කායේ ස්පර්ශයෙන් විඳිනවා, මනසේ ස්පර්ශයෙන් විඳිනවා. දැස් බෝධිනික් කියන එකක් තමයි මේ කයේ ස්පර්ශයෙන් විඳින එක නම් තේරෙනවා. ඇහි ස්පර්ශයෙන් විඳින එක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන එකක්. දැන් අපි ගත්තොත් ඇහි අපි රූපයක් දකිද්දී ලස්සන කෙනෙක් දැක්කා. ලස්සන කෙනෙක් දැක්කහම ඒ හිත පිළිගන්නේ ආස්වාදේ නොවේද? එතකොට අපි දැක්ක එක තප්පරයකට තප්පරය කියන්නේ නැහැ කියමු. වාහනේ වේගෙන් යනකොට ලස්සන කෙනෙක් දැක්කා. දැන් හිතේ නැන්ද ආ ඒක හිතට ගන්න අපි හිතට ගන්න නෙමෙයි තණ්හාවෙන් තමයි එන්නේ එතනට ඊට පස්සේ අපේ හිත ඒකට ඇලෙනවා. එක්ක අපි කන මොන දෙයක් දැක්කා. අපි ආස කරන දෙයක්. වේගෙන් යන ගමන් පොඩ් දැක්ක මේ තියෙන මොනවාට කෑවක්. එකපාර හිතට යන්නේ නැද්ද ඒක? හිතට යනවා. හිතට ගියාට පස්සේ ඒක ටිකක් වෙන හිතේ තියෙනවා. ඒ කියන්නේ තණ්හාවෙන් තමයි. තණ්හා වේදනා, තණ්හා උපාදාන ඒවා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඒ ගැන හිතනවා. බය හැදෙනවා ප්‍රඥාව. මෙහෙම කරන්න හැදෙනවා. සීයෙන් ඉන්න එකට තමන්ගේ ජීවිතේට මේක වෙනවා. එතකොට තමන්ට මේක තේරුම් ගන්න පුළුවන් මෙහෙම දෙයක් මේ ජීවිතය ඇතුලේ සිදුවෙමින් පවතින්නේ. වේදනම් වේදනාව විදීමේ වද කණි සද්ධානකට තියෙනවා. හොඳට බලන් ඉතලා ඔක්කොම ශබ්ද මැද්දෙන් Tamanට මිහිරි හල තියෙන එක කැවුනොත් ලස්සනට ඒ ශබ්ද මැද්දෙන් අපි ඒකට හිත ගන්නවා. පුළුවන් කරන්නේ. පුළුවන් කියන්නේ ඒක වෙනවා ඒවා. එතකොට ගඳ සූඳ ගැන තියෙනවා. ගඳට ගැටෙනවා, සුවඳට ඇලෙනවා. එතකොට රසයටත් තේමයි, පහසටත් තේමයි. එතකොට මේ හැම අරමුණ හිත විශේෂයෙන්ම හොඳට බලන හිත දිහා හිත කොයිතරම් ඇල්ලද කියලා තියෙන අරමුණ වලට. ඒකෙන් අපි හිත නිවේගයෙන් නිදහස් වෙන්න ඒක අර අනිත්‍ය වෙලා ධර්මතාවයකට නැති වෙනවා මිස අවබෝධ කරලා නැති වෙනවා නෙමෙයි. ඊළඟට වේදනාම් පහම් වික්කවේ සෞපනිසං වදාමි මානේ මේ වේදනීමත් මේ හේතුඵල ධාමි මේ හේතුන්ගෙන් හටගන්න දෙයක් කියලා කියන්නේ කාජිබික්ක වේදනාය උපනිසමහන්නේ මේ වේදනාවට උපනිශ්‍රේ කුමක්ද පස්සෝ තිස්ස වචනයයි මොකද්ද වේදනාවට උපනිශ්‍රේ උලේ ස්පර්ශය කියලා කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ ස්පර්ශය බියටි එකක් නෙවෙයි ස්පර්ශය හේතු නිසා උපකාරක ධර්මයන් නිසා හටගත් එක. ඒ තමයි ඔසලායතන තිස්ස වචනීය ආයතන හය ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන හය තමයි විස්පර්ශයට උපනිශ්‍රේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ආයතන හය ඉබේ හටගත් ඒවා නෙවෙයි උපකාරක ධර්මයන්ගෙන් සකස් වෙච්ච එකක්. මේ ආයතනය හට ගන්න හේතු වෙච්ච කාරණා මොකද්ද? නාම රූපං තිස්ස වචනීයං ආයතනය හට ගන්න හේතු මොකද්ද? නාම රූප කියලා කියුත්තේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපි නාම රූප ගැන ආවා තියෙනවානේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඊළඟ රූප ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප ඉබේ හටගත්තේ එක නෙමෙයි. එතකොට වේදනා සංඥා චේතන ප්‍රස්ස මනසිකාර නාම සතර මා ධාතු දෙයින් හටගත් දේවල් රූප ඊළඟට මේ නාම රූප ඉබේ හටගත් එකට මේ උපකාරක ධර්මයෙන් හටගත් එක ඒ තමයි විඥානං තිස්ස වචනීයං ඒකට මොකද්ද කියන්නේ විඥානය කියලා කියන්නේ එතකොට මේ විඥානීය මානෙ ඉබේ හටගත් එකක් නෙමෙයි හේතුන්ගෙන් හටගත් එකක් සංසා කියන විඥානස්ස උපනිසා විඥානයේ හේතු වෙච්ච කාරණේ මොකද්ද සංඛාරා තිස්ස වචනීය සංස්කාර කියලා කිව යුතුයි දැන් අපි ඉගෙන ගත්ත එකේ විඥාන පත්‍යනාව රූප නාම රූප පත්‍ය විඥාන. දැන් මෙතන දේශනාවේ තියෙන්නේ සංකාර පත්‍ය විඥාන. එතකොට ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ සංස්කාර මානෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඉදී හටගත් එකක් නොවේ. කාච භික්කවේ සංඛාරාණං උපනිසා මහණෙනි මේ සංස්කාරයන්ට උපකාරක වෙන්නේ මොකද්ද? අවිද්‍යා තිස් වචනියන්. අවිද්‍යාව කියලයි කිව යුත්තේ. අවිද්‍යාවේ කියන්නේ මොකද? දුක්ඛේ අඥානං. දුක ගැන නොදන්නාකම දුක්ඛ සමුදය අඥානං. දුකේ හට ගැනීම ගැන නොදන්නාකම දුක්ඛ නිරෝධේ අඥානං දුක නිරුද්ධ වීම ගැන නොදන්නාකම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං දුක් නිරුද්ධ වන්නා වූ වැඩ පිළිවෙලවන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නොදන්නාකම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই විදිහට පහළෙනි අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වුණා. ඇති වෙනවා සංස්කාර උපකාරයෙන්ුයි විඥානය ඇතිවන්නේ විඥානයේ උපකාරයෙන්මයි නාම රූප ඇතිවන්නේ නාම රූපයන්ගේ උපකාරයෙන්මයි ආයතනය ඇතිවන්නේ ආයතනයේ උපකාරයෙන්මයි ස්පර්ශය ඇතිවන්නේ ස්පර්ශයේ උපකාරයෙන්මයි විඳීම ඇතිවන්නේ විඳීමේ උපකාරයෙන්මයි තණ්හාව ඇතිවන්නේ තණ්හාවේ උපකාරයෙන්මයි උපාදාන ඇතිවන්නේ උපාදානයේ උපකාරයෙන්මයි භවය ඇතිවන්නේ භවයේ උපකාරයෙන්ුයි උපදින්නේ උපදීමේ උපකාරය නිසායි දුක හටගන්නේ දුක නිසායි ශ්‍රද්ධාව ඇතිවන්නේ ශ්‍රද්ධාව උපකාරයෙන්ුයි ප්‍රමුදිත භවය ඇතිවන්නේ ප්‍රමුදිත භව උපකාර වීමෙනුයි ප්‍රීතිය ඇතිවන්නේ ප්‍රීතිය උපකාරයෙන්ුයි පස්සද්ධි සැහැල්ලුව ඇතිවන්නේ මේ සාල වීම උපකාරී වී සුඛේ සැපේ ඇතිවන්නේ. සැපේ උපකාර වීමෙනුයි සමාධිය ඇතිවන්නේ. සමාධිය උපකාර වීමෙනුයි යථාභූත ඥාන දර්ශනය ඇතිවන්නේ. යථාභූත ඥාන දර්ශනය උපකාර වීමෙනුයි නිබ්බිදා අවබෝධයෙන් කලකිරීම ඇතිවන්නේ. අවබෝධයෙන් කලකිරීම උපකාර වීමෙනුයි විරාගය ඇතිවන්නේ. විරාගී උපකාරී වීමනේ කෙලසුන්ගේ නිදහස් වන්නේ කෙලකුන් කෙලසුන්ගේ නිදහස් වීමේ වීම උපකාර වීමේ හේතු කරගෙනයි උපකාර වීමනේ කෙලසුන්ගේ නිදහස් වීම පිළිබඳ ඥාණය ලැබෙන්නේ මහණෙනි මෙය කඳු මුදුනකින් වතුර දලාලිනවා වගේ කියන කඳු මුදුනකට වැස්ස වසිද්දී උපරි පබ්බතේ කියන කඳු මුදුනක තුල්ල කුසතකේ දේවී වස්සන්තේ මහ වැස්සක් ප්‍රසිද්ධි තන් උදකම් ඒ ජලය යථා නින්නම් පවත්තමානං බෑවකට වමන දැන් කන්ද මුදුනට වැස්ස වසිද්දී බෑවමනේ වතුර වැටෙන්නේ වතුර වැටෙන වෙලාව පහළට ගලාගෙන යනවා ගලාගෙන ඉද්දී ඒ කඳු මුදුනේ තියෙන මේ දිය ඇලි පොඩි පොඩි අර දොළවල් ඔක්කොම පිරීගෙන පල්ලෙහාට එනවා ඇවිල්ලා මොකද කරන්නේ ආයෙ තාත් ඒදී ආයෙ තව ඇල්ල දොරවල් යව තියන ඒවත් පුරවගෙන පල්ලෙහාට එනවා. ඇවිල්ලා කුඩා බලවල් තියනවනම් ඒවත් පුරවගෙන පිරී පිරීගෙන එනවා. ඇවිල්ලා මහවලවල් පිරී පිරීගෙන එනවා. මහවලවල් පිරී පිරීගෙන එනකොට කුඩා ගංගාවල් වලට එනවා. කුඩා ගංගාවල් පිරී පිරීගෙන එනකොට මහා ගංගාවල් පිරෙනවා. ඒ මහා ගංගාවල් පිරී පිරීගෙන ගිහිල්ලා සාගරේ පිරෙනවා. ඒ වගේ මහණෙනි අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරය තියෙනවා. සංස්කාරය හේතු කරගෙන විඥානය තියෙනවා. විඥානය හේතු කරගෙන නාම රූපය තියෙනවා. නාම රූපය හේතු කරගෙන සලායතනය තියෙනවා. සලායතනය හේතු කරගෙන ස්පර්ශය තියෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇති වෙනවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතු කරගෙන උපාදානය තියෙනවා. උපාදානය හේතු කරගෙන භවයේ තියෙනවා භවයේ හේතු කරගෙන ඉපදීම ඇති වෙනවා ඉපදීම හේතු කරගෙන දුක් විඳිනවා මේ දුක ගැන තීරීම අවබෝධයෙන් හේතු කරගෙන ශ්‍රද්ධාව ඇති වෙනවා ශ්‍රද්ධාව ඇති වීම හේතු කරගෙන ඈ මොකද්ද ශ්‍රද්ධාව ඇති වීම හේතු කරගෙන ප්‍රමුදිත බව ඇති වෙනවා ප්‍රමුණීට බව හේතු කරගෙන ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය හේතු කරගෙන පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය හේතු කරගෙන සුඛය ඇති වෙනවා. සැපය හේතු කරගෙන සමාධිය ඇති වෙනවා. සමාධිය හේතු කරගෙන යථා භූත ඥාන දර්ශනය ඇති වෙනවා. යථා භූත ඥාන දර්ශනය හේතු කරගෙන නිබ්බිදාව ඇති වෙනවා. අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. අවබෝධයෙන් කලකිරීම හේතු කරගෙන විරාගය ඇති වෙනවා. විරාගය හේතු කරගෙන විරාගය හේතු කරගෙන කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. කෙලකුම් කෙලෙසුන්ගෙන් නිදහස් වීම හේතු කරගෙන නිදහස් වූ බවට ඥානය ඇති වෙනවා. බලන්න කොයි තරම් ලස්සන මේ දේශනාව. මේ දේශනාවේ නම උපනිෂ උපනිෂ සූත්‍රය. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල මේ විචිත්‍රත්වය මේ විචිත්‍ර නැද්ද මේ දේශනා? විවිධ නැද්ද? අනිත් එක මේ දේශනා මේ කටපාඩම් කරලා දේශනා කරනවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේට මේ මේ මේ මෙවන කටපාඩම් කරන දෙයක් නෑ. මේ ශ්‍රාවක එක එක මට්ටමේ ශ්‍රාවක පුරිස් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙනවා. දැන් සමහරට ඉදා මේ දේශනාව අහපු වෙලාවේ කී දෙනෙක් මේ දේශනාවෙන් අවබෝධය ගන්න නැද්ද? දැන් අපි මේ දේශනාව අහනකොට අපිට අඩු ගානේ අපිට හිතේ පැහැදිලිම ඇති වෙන්න ඕනේ. මම මේකයි ප්‍රශ්න වලට පැටලෙන්න එපා කියලා ඔබට නිතර කියන්නේ. මොකද හේතුව ප්‍රශ්නයට පැටලුනොත් හිත පහදින්නේ නැහැ. හිත පහදින්නේ තියෙනකොට පාඩුව ගමන් තමයි. හිතේ ඇති වෙන්නේ පහන් සිතක්. පැහැදිලිම ඇති වෙන්න ඕනේ බුද්ධ දේශනාවක් කියවද්දී මොකද හේතුව ඒ පැහැදීමත් එක්ක තමන්ගේ හිතේ ඇතිවන මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවන හැඟීම තමයි තමන්ට ධර්ම මාර්ගයේ ගමන් කරන්න රුකුල් දෙන්නේ. එතකොට තමන් කැරකි කැරකි ධර්මයට මෙනවා. කැරකි කැරකි ධර්මයට මෙනවා. එහෙම නැත්නම් ඔන්න අපිට දකින්න ලැබෙනවා ඔන්න කාලය හොඳට මේ පොත්පත්වල ලියා ගන්නවා සටහන් කරනවා පාඩම් කරනවා සාධක මේ කොහොමද කියලා අපිට එහෙම දකින්න ලැබෙනවා. කාලෙකට පැත්ත පලවන්න තියන්නේ. ඉතින් මේ ඉගෙන ගන්න කියනවා නෙමෙයි. කියන්නේ මේ ධර්මයේ අහුවෙන්නේ. ඒ කියන්නේ අර ඒ මහසීලා මහසීලා ඒ නෝකලාට ඒක Tamanගේ හිතට යන්නේ නැහැ. සමහර විට මම හිතනවා ඒකට හේතුවක් තමයි අපි ඉගෙනගත්තු අධ්‍යාපන රටාව. දැන් මේ දැන් මේ බුද්ධ දේශනා හදාරීමේදී මේක මේ නොලෙජ් එකක් ගන්න කරනව නෙමෙයි. අපි මේ පොඩ්ඩක් හරි කාරණාවක් අවබෝධ කරගන්නයි මේ කරන්නේ. දැන් අපිට සමහර විට අපි ගත්තොත් සමහර කෙනෙක් ඉන්න පුළුවන් හොඳට ධර්මඥානයක් තියෙනවා. මතකයක් තියෙනවා. හොඳට කරුණු තියෙන තැන දන්නවා. නමුත් සමහර සම්දන්නේ නැහැ. ඒවයි නැද්ද ලෝකේ? ඉන්නවා. ශ්‍රද්ධාව ගුවන් පස්සේ ගණන් ගන්නෙත් නෑ. මොකද ශ්‍රද්ධාව මොකන්ද කියලා අහනවා. පුංචි කියන්නේ බොහොම පුංචි දෙයක් කියලා සඳහන් ශ්‍රද්ධාව. නමුත් දැන් බලන්න මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණ විවෘත වෙන්නේ මොකෙන්ද? ශ්‍රද්ධාව විවෘත වෙන්නේ. ශ්‍රද්ධාව විවෘත වෙන මේක හරි අවාසියක් කියලා තියෙන විශේෂයෙන් මේ බටේරට වලට. මොකද ධර්මයේ ප්‍රතිවිදි ධර්මයේ ඒගොල්ලෝ ශ්‍රද්ධාවට එන්නේ නෑ. සද්ධාවට එන්නේ සද්ධාවට එන්නේ නැතුව ඒගොල්ලෝ හදන්නේ අර නිකන් අර මේ ස්ට්‍රෙස් එක අඩු කරන්න වගේ ඔයගේ අදහස් වලින් තමයි ඊට පස්සේ ධර්ම කතාව යන්නේ. අන්තිමේදී ධර්මයක් නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට සෝතාපන්නනේ බී වෙන්නේ නැහැ. සෝතාපන්නය බිවෙන බිවෙන මොකද සද්ධානුසාරී ෆස්ට් ස්ටෙප් එක. එතකොට සද්ධානුසාරී වුණොත් තමයි ධම්මානුසාරී වෙන්නේ. ධම්මානුසාරී වුණොත් තමයි සෝවාන් වෙන්නේ සෝතාපන්නනොත් තමයි සකදාගාමි මාර්ගයට වැටෙන්නේ. සකදාගාමි මාර්ගයට වැටුනොත් තමයි සකදාගාමි වෙන්නේ. සකදාගාමි වුණොත් තමයි අනාගාමි මාර්ගයට වැටෙන්නේ. අනාගාමි මාර්ගයට වැටුනොත් තමයි අනාගාමි වෙන්නේ. අනාගාමි වුණොත් තමයි අරහත් මාර්ගයට වැටෙන්නේ. අරහත් මාර්ගයට වැටුනොත් තමයි අරහත් ඵලයට යන්නේ. ඉතින් මේ ඔක්කොම මේ ඒකක් සම්පූර්ණයෙන් අනිත් එකට යනවා. එතකොට සද්ධානුසාරී වුණොත් තමයි ළමුව ඉතින් සද්ධානුසාරී වීමත් අපි අතහැරලා දැම්මොත් එතකොට අපිට ධර්මයේ පිළිටන්න තියෙන අවස්ථාව තමයි නැති වෙන. ඉතින් සද්ධානුසාරී දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කතං කති ඥානපතාය සික්ඛේ. කතං කති කියන්නේ මේ අරක කොහොමද මේක කොහොමද මේක කොහොමද කියලා පටලෙ පටලෙ ඉන්න අයන්නේ ඥානපතලය සික්කේ අවබෝධය ඇති වෙන මාර්ගයක පුහුණු වෙන්න කියනවා. අවබෝධය ඇති වෙන මාර්ගයක පුහුණු වුණාම අර කොහොමද මේක කොහොමද කියන එක නැති වෙනවා. ධර්මයේ දැනගන්නේ මම කරපු ක්‍රමේ මම කියන්නම් ඔබට. දැන් සමහර බුද්ධ දේශනා කියවද්දි මට තේරෙන්නේ නැති අවස්ථාවල් එනවා. එතකොට මම කරන්නේ තේරෙන්නේ නැති කාලෙක මේවත් හැපෙන්නේ නැහැ. මම තේරෙන්නේ කතරේ හිත පහදවාගෙන පුරුදු කරනවා. එතකොට අපිට තේරෙන්නේ නැති වෙච්ච කාරණේ තේරුම් ගන්න ඒක උපකාර වෙනවා. නැත්තම් අපි තේරෙන්නේ නැති ප්‍රශ්නයක් අල්ලගෙන ඒමත් තේන්නේ නැහැ හිටියොත් අපිට මොකක්වත් නැති මගේ ක්‍රමයයි දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා දැන් ඔය මම මට මේ ඉබේ තේරිච්ච මොකක්වත් නැහැ. එතකොට සමහර දහම් ගැටළු වෙනකොට මට තීරණ කියවා එනවා. එනකොට මම කරන්නේ මේක පැත්තකින් තියනවා. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ශ්‍රද්ධාවට. මේ ධර්මාර්ගයේ මම ධර්මාර්ගය යන්න ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතනවා මේ මගේ ප්‍රඥාව මම නුවණින් මෙවන ආකාරයේ ප්‍රමාණයට මට මේ තේරෙන්නේ. මම හිතනවා මට මේක මගේ වටහා ගැනීමේ ශක්තිය වැඩි වෙච්ච දවසට මට මීට වඩා තේරෙන්නේ. එහෙනම් වටහා ගැනීමේ ශක්තිය ඉබේ වැඩි වෙනවද? ඒකට නෝනෙන් විමසීමෙන් දිගින් දිගට කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි ටික ටික මේක දැන් සාමාන්‍යයෙන් මට ධර්මයේ තේරුම් ගැනීම කියන්නේ හරිය හිමෙන්. සමහර ඔබට තේරෙන්න පුළුවන් දැන් ඔබ පන්ති වලට ආව. දැන් ඔබ හිතාගෙන ඉන්නේ මේ අවුරුදු ගානක තිනෙත් අවබෝධ එකපාරට සුටුස් කරලා මේක එකපාරට නිකන් මේ මේ අර මල් පිපිලා මේ වෙනවා වගේ ආයත පාට දැන් හරි අපේ ප්‍රශ්න ඔක්කොම විසඳලා දැන් යන්න ඕනේ. අහඳුරලා දැන් බලන්න දැන් අපි එහෙම වෙන්නේ නැහැ. හිමීටි Taman නෝනින් විමසන ප්‍රමාණයට තමයි Taman නෝනින් තේරුම් ගන්න මහන්සි ගන්න ප්‍රමාණයට තමයි අවබෝධය වෙන්නේ. එතකොට මහන්සි ගන්නේ දැන් අප ගත්තොත් අපි ගණන් හදනවා කියමු ගණන් හදනවා කියමු. අමාරු ගණනකුත් තියෙනවා පොඩි ගණනකුත් තියෙනවා. අපි ඉස්සර තෝරගන්න ඕන ගණන්ද? ලීසි ගණන් ටික හදාගෙන ඉන්න අමාරු ගණන්ට යන්නේ. ඒක ලීසි ගණන් ටික හදාගෙන හදාගෙන හදාගෙන යනකොට අපි යම් කිසි විදියකින් ක්වොලිෆයිඩ් වෙනවා. ඊළඟට ඒක අපිට අර අමාරු ගන්න හදන්න උපකාර වෙනවා. ඒ නිසා අමාරු ගන්න හදන්න ඉස්සෙල්ලා ඇසුනොත් අපිට ලේසි ගන්නට ඔක්කොම හදන එක නවතිනවා. මේ වගේ තමයි ප්‍රශ්නමත්යේ පිළ එක. මට හරිය වාසියක් වුණා මම කල්පනා කරපු පිළිවෙල. එතකොට මේ මේ ඔබත් එහෙම කල්පනා කරන්න මේ ධර්මය ගැන. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ඒ විදිහට ආ මම හිතනවා මේ කොයිතරම් අසිරිමත්ද මේ විශේෂ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවල් කියලා. එතකොට ටික ටික ටික මේ ධර්මයේ තුට්ටු තුට්ටු හරි යනවා මිසක් මේ සැක එන්නේ නැහැ හිතට. උදේට සැක එන්නේ. කුඩන් දුක් විඳින්නේ සැකෙන්. මේ සැකේ එන්නේ. සැකේ එන්නේ නැතුව හිත ශ්‍රද්ධාවේ පිටනවා. එතකොට පොඩ්ඩක් හරි අපිට තියෙනවා නම් ධර්මයේ චුට්ටක් හරි තේරිලා ඒ තේරිච්ච ටික අපිට ලොකු දෙයක්. ඒක චුට්ටක් වගේ පේන්නේ. අන්න ඒකයි මේක වටිනාකම කියන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කර ගැනීමේදී ඔය මා කියපු ඔය මුලින්ම කියපු කාරණොත් දැන් මුලින්ම කියපු කාරණට ඔබ හොඳට ඉහිලා බලන්න ඔබට මේ ඔය යන්නේ ඔය මේ යම් ස්ට්‍රීට් වල එහෙම යනවනේ. හොඳට බලන්න ඔබ ගිහින් රෙදි රෙදි තෝර ගන්න යනවා. කෑම බීම ගන්න ඔය යනවනේ මේ මෝල් වලට. ගිහින් බලන්න. මේ මිනිස්සු අපිට දෙනවද අපි මේ මිනිස්සුගෙන් ගන්නවද කියලා බලින්නම් අනුන් දෙන දේවල් මිසක් අපේ දේවල් නෙමෙයි. හැම දෙයක්ම එහෙමයි. කොටින්ම කියන්නේ මේ අපිව මේ ලෝකෙ මිනිස්සු නටවනවා. ඕක තමයි ඇත්ත. මේව කාපන් කියලා කියනවා. අපි ඒව කරනවා. මේක ඇදපන් කියලා දෙනවා. ඒක ආදිනවා. මේක පාවිච්චි කරපන් කියලා දෙනවා. අපි ඒක කරනවා. ඒ මරමින් මේ කරලා තියෙන අපි. ලෝකෙ මිනිස්සු ටික අපි නටවනවා. ඒ අපි පුරුදු වෙනා මේ නැටිල්ල අපිට ඒකේ අමුත්තක් පේන්නේ නැහැ. ඒකයි වෙනවා තියෙන්නේ. මේ විදිහට කාපන් කරනවා, මේ විදිහට කරනවා. ඒක පුරුදු වෙලා තියෙන අපිට ඒකයි. ඉතින් අපි ඒවට ඔහේ ඇදිලා යනවා. ධර්මයේදී අපි ඊට වඩා වෘත්තිමත් වෙන්න ඕනේ. මොකද හේතුව ධර්මයේදී අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කර ගැනීමේදී අපිට හොඳ පැහැදීමක් ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. දැන් මම ආපු දවසේ ඉඳලා මේ පැහැදීම ගැනමයි කියන්නේ මම. ඇයි මේ පැහැදිලිම ගැනම කියන්නේ මම? ඒකමයි මේක පදනම. ඒකමයි පදනම. පැහැදීමමයි පදනම. පැහැදුනා කියන්නේ මේ ධර්ම කාරණයක් වචනයකින් හරි අවබෝධ කරගන්න හිතට හිතේ පිහිටනවා කියන එකයි. ප්‍රශ්නයක් ඇති වුණා කියන්නේ පහදින්න බාධාවක් ඇති වුණා කියන එකයි. ඒ නිසා මේ ප්‍රශ්නමත් දුවන් දෙපා. පඩලු ගන්න දෙපා. මම කිව්ව එක දැන් ওই ධර්ම සාකච්ඡාවල් වලින් වැඩසටහන මම තම්බිකර ගණන් ගන්න ඒවා. හේතුව මොකද? මම දන්නවා මේ ප්‍රශ්න ප්‍රශ්න කී කියන්නේ මේ මනසට. අපිට වමනා කරන එක නෙමෙයි. චුට්ටක් හරි අවබෝධ වීම. අවබෝධ වීමමයි පිට. ප්‍රශ්න නෙමෙයි. මේක ඒකයි මේක මේක හරිය මේ වටිනා එකක්. එතනට එන්න ඕනේ. අපි එතනට එන්න ඕනේ. ආවම ඉතින් අපිට මේ මේ එතකොට අපිට තේරෙන්න තේරෙන්න ගන්න ඔබට තේරෙන්න ගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙනවා කියලා. ප්‍රශ්න විනෝද සම ධර්මයේත් එක්ක නෙමෙයි ඉන්නේ ප්‍රශ්නෙත් එක්ක ධර්මෙ පිට ඉන්නේ. අර අවබෝධ වෙනකොට චුට්ට චුට්ට ඔබට තේරෙනවා ධර්මයේ තුලට යනවා කියලා. අන්න ශ්‍රාවකත්ව පිළිතනවා. හරිම සුන්දර එකක් මේ වැඩේ. ඒක හැම දිනකටම මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා සාදු සාදු සාදු